යස්මින් සමවේ භික්ඛවේ භික්ඛු තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවී මන්සං ආපජ්ජති ආරද්දස්ස විරියං අසල්ලීනං විරිය සම්බොජ්ජංගං භික්ඛවේ තස්මින් සමයේ භාවිතෝ හෝති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනා මාලාවක් වශයෙන් විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන මේ දේශනා මාලාවේ අද තුන්වෙනි අවස්ථාව තුන්වෙනි බොජ්ජංගය නම් වශයෙන් සඳහන් කරනවා නම් විරිය සම්බොජ්ජංගයයි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ ධර්ම දේශනා මාලාවේ සඳහන් වෙන මේ බොජ්ජංගවලත් එක විදිහක ගැළපීමක් එකින් එකට උර දෙන තුඩු දෙන ස්වරූපයක් තියෙනවා. සති සම්බොජ්ජංගය නැත්තම් මේ සතිය පිහිටවීම තමයි අපි පෙර දවසේ කතා කරන ලද ඒ ධම්මවිචය සම්බොජ්ජංගයේ පාදම හේතු සාධක සම්පූර්ණ කරලා දෙන්නේ. ඒ විදිහට සෝ තතෝ සතෝ භික්කවේ විහෙරන්තෝ ඒ ආකාරයෙන් සතියෙන් භක්ෂයක් වාසය කරන්නේ තං ධම්මං ඒ සතියට එල්ල වෙන සතියට ආපාදගත වෙන සතිමත්ව බලන ධර්මයේ පවිචේති විචිනති පරිවීමංසං ආපජ්ජති කියන එක තමයි නැත්නම් ඒ ඉදිරිපත් වෙන ධර්මයන් විමසා බලයි පරීක්ෂා කොට බලයි වෙන්කොට හඳුනා ගනි මේක තමයි ධම්ම විචය සම්බොජ්ජංගයට දීපු අර්ථ කතාව. අද ඒ පාඩේම තව ටිකක් ඉදිරියට ගෙනියනවා සරුවචනාංශයේ මේ හඳුන්වා දීමේ පාඩේ යස්මින් සමයේ භික්ඛවේ භික්ඛූ තං ධම්මං පවිචිනච්චි පවිචයති පරිවිමංසං ආපජ්ජති තස්මින් සමයේ බිකු ආරද්ධ විරියෝ හෝති අසල්ලීනෝ යම් වෙලාවක ඒ භික්ෂුව සතියට එල්ල වෙන ලද ඒ ධර්ම කාරණා නාම ධර්ම රූප ධර්ම වශයෙන් හඳුන්වන ඒ ධර්ම කාරණා නුවණින් විමසා බලයි වෙන්කොට හඳුනා ගනී විමසුන් නොන යොමු කරයිද අන්න ඒ වෙලාවේදී එල්ල වෙන ලද මේ ආරම්භ කරන ලද වීරිය නොසලී පවතින්නේ නම් අන්න එවැනි වෙලාවෙදී පවතින මේ වීරියට සති මේ විරිය සම්පෝඥංගයයි මම කියමි. මේමයි සර්වචනාංශ මේකට හඳුන්වා දීමේදී අසල්ලී නම් විරිය සම්පෝඥංගං තස්මී සමේ බික්කු ආරද්ධෝ හෝති. ඒක තමයි විරිය සම්පෝඥංගේ ආරම්භය. ඒ වගේම සඳහන් කරනවා අසල්ලි විරිය සම්බොජ්ජංගස්ස භාවිතා හෝති විරිය සම්බොජ්ජංගස්ස පාරිපූර්ණී හෝති කියලා. ඒකම විකට පැවැත්වීම තමයි භාවිතා කරනවා කියලා කියන්නේ. ඒකම විකට ඉවර කිරීම තමයි ඒ අදින් පරිපූර්ණ වෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අර කලින් ගත්ත ධර්මදේශනා දෙකෙන් මතු කරගත්ත ඒ පදනමත් ගැම්මත් අනුව අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඒ ධම්මවිචේ සම්බොජ්ජංගයේ නොසැලී ආපසු නොබලා ඉදිරිපසට ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ වීරිය යෝගාවචරයේකට බොජ්ජංගයක් විදිහට සම්බන්ධ වෙන්නේ කොහොමද යෝගාවචරයේක අඳුනාගන්නේ කොහොමද කියලා. ඒ වීරිය නොතිබුණොත් අර දිගටම යන පරිවිමංශනය පවිචනය භවිචය කියන වෙන්කොට හඳුනා ගැනීම ඒ ගැන සොයා බැලීම ඒ ගැන විමසුන් නොන යෙදීම බොහෝම ඉක්මනට වියලිලා ධර්මයේ නීරස භාවයකටපත් වෙනවා. එහෙම නොවීම පිණිස නම් දිගින් දිගටම දිගින් දිගටම ඒ යෝගාවචරය වීර්යයෙන් දිගට කටයුතු කරන්න වෙනවා. දැන් සත්‍තිස් මෙතන අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම. මේ බොජ්ජංග සංග්‍රහ වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එක අංගයක් විදියටයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බොහෝ බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි. ඒක ඉස්ලාම් පටන් අරගන්නේ සතර සතිපට්ඨාන, ඊගාට සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ඊගාවට සතර ඊර්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය ඊගාවට සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකතු කරපුවාම තමයි 37ක් වෙන්නේ. උන් ඔය 37 මේ වීරිය කියන චෛතසිකේ විතරක් නව පොලක සඳහන් වෙනවා. සතිය කියන චෛතසිකේ අට පොලක සඳහන් වෙනවා. මේ දෙක තමයි වැඩියෙන්ම මේ බොජ්ජංග ධර්ම වල සාකච්ඡා වෙන ධර්මයි. සතර සතිපට්ඨානය කිව්වහම හතරම සතියමයි. ඊගාවට ඉන්ද්‍රියක් වශයෙන් සතිය, බලයක් වශයෙන් සතිය, බොජ්ජංගයක් වශයෙන් සතිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග වශයෙන් සතිය කියලා අටපොලක සඳහන් ඊගාවට මේ වීරිය අරගත්තාම මේ වීරිය සතර සම්‍යක් ප්‍රදාන් වීරිය, වීරිය ඉද්ධිපාද, බල, බොජ්ජංග, ඉන්ද්‍රිය, බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් විදිහට නාමපොලක සඳහන් ඒක නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ ආයුධ කට්ටල 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. ඔය හයේ නව පොලකම මේ සංග්‍රහ වෙලා තියෙන වීර්යය. නිසා තීරුම් අරගන්න ඕනේ අපි වටහා ගන්න වෙනවා අපේ මේ යෝගාවචර ජීවිතය සජීවීව පසුනුබාන විදියකට නොසලන ස්වරූපයකට පවත්වන්න නම් මේ වීරිය ඉතාමත් අවශ්‍යයි. විරියානම් භාවෝ විරියෝ කියලා තමයි සඳහන් කරන්නේ. වීරියවන්තයින්ගේ ස්වභාවයටයි වීරිය කියලා කියන්නේ. ආපසු පසුනුබාන ගතියටයි. මේ වීරියත් නැත්නම් මේ වීරිය දිනුපවණු කිරීම බොජ්ජංකයක් බවට දිනුපවණු කිරීමේදී සරුවචන් වහන්සේ සඳහන් කරනවා විශේෂයෙන්ම කාය සූත්‍රය වගේ සූත්‍රවල ඒ සඳහා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්යයේ මට්ටම් තාරාතිරම් තුනක් තියෙනවා. අන්නේ මට්ටම් තාරාතිරම් දැනගෙන ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ මට්ටම් රැකගෙන නුවණින් මෙනෙහි කරමින් නුවණින් සලකා බලමින් ඉදිරියට යන්නට පමණයි මේ බොජ්ජංගයක් විදියට සතිය බලමුලුවක් විදියට සතිය ශක්තිමත් වෙන්නේ එහෙම නැත්නම් මේ තුන් අවස්ථාවේ ඕනම තැනක ඒක මහා ගංගාවක් වැලි කන්දකට බීගත්තා වගේ තිබුණු තැනක් නොපෙනී නොදැනී වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යම් අවස්ථාවක ඒ යෝගාවචරය අඩුම ගානේ පළවෙනි මාර්ගඥාණයටවත්පත් උනේ නැත්නම් ඉන් මෙපිට කොතන නතර කරත් ඒක සම්පූර්ණ බිඳුවට යනකම් බහැලා වේලිලා නැතිනාස්ති වෙන තත්යකටපත් වෙනවා. ඒ නිසා අල්ලගත්ත දේ නැත්නම් මේ පටන් ගත්ත ආරම්භ කරන ලද වීර්ය අවසානයේ දක්වාම ගිය කෙනාට පමණයි මේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ඒකදී මට මතකයි ඔය මේ බුරුම ස්වාමීන් වහන්සේ දැකලාද මන් දන්නේ මතක් කරුවේ එහෙම නැත්නම් ඒ අහගෙන ඉනකොට මට මතක් වෙච්ච නිදර්ශනයක්ද දන්නේ නැහැ. ඔය මේ අලුත් අවුරුදු දවස්වල ග්‍රීස් ගහේ නගිනවයි කියන සෙල්ලමක් තියෙනවා. හරියට සෙනඟ පොරකරන. ඒක විනෝදාංශක් වෙනස තමයි කරන්නේ. නමුත් එකම එකනයි ඒ කොඩිය ගන්න ජයග්‍රහණය ලබන්නේ. එයා විතරයි අන්තිමට යන්නේ ඊට පස්සේ ගේම ඉවරයි. එතකන් පුදුමාකාර ප්‍රදේශයක් උඩට නගිනවා ඩෝං ගාලා ඇදගෙන වෙනවා. ආයෙ උඩට එනවා ආයෙ වැටෙනවා. ඉතින් ඒක බලාගෙන නැත්තන්ට හරි විහිළුවක්. ඒක නැත්තම් හරි ක්‍රීඩාවක් වෙනවා. අපි මා සාකච්ඡා කරමින් හිටියේ ඒ වගේ තමයි මේ යෝගාවචර ජීවිතයේ මේ යෝගාවචර වැඩේට බැස ගන්න පිරිස දස දස දස දහස් ගණන් සමහරට ලක්ෂ ගණන්. එකකින් ඉතාමත්ම සුළු පිරිසයි ඔය කියන මධ්‍යස්ථාන තුන ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු පහු කරගෙන මේ යෝගාවචර ජීවිතයේ සතුටින් හමාර කරන්නේ. ඒකට හේතුව මේ වීර්ය යෙදී යුතු තැන්වල වීර්ය නොයෙදීම නිසා හැමදාමත් හොදෝද මඩේ දානවා වගේ ඒ කල යුතු ව්‍යාපාරයේ මුල අංශය විතරයි නිතරම කරකැවි කරකැවි ඉන්නේ. එහෙම නොවීම පිණිස නම් අපි තේරුම් ගන්න ඕනේ මේක කටයන් තුනකින් මට්ටල තුනකින් අවස්ථා තුනකින් පණ පොළ ගන්න තියෙනවා කියලා. අපි අද ඉන්නේ කොතනද? ඒක හොඳට දැනගෙන ඊගාව මට්ටමේදී අපිට මොන වගේ අභියෝගද පහළ වෙන්නේ එතනදී කොහොමද ක්‍රියාත්මක කරන්නේ ඒකද අවසානයේ නැත්තම් තව ඉස්සරට යන්න තියනවාද කියලා කලින් දැනගන්නකොට දැනගන්නකොට ඉස්ලාම මේ ධර්මයේ තියෙන ගැඹීර භාවය ඒ වගේම මේ தත්වයන් ලබාගත් ලබුවචන්නාංශේ ප්‍රධාන මහා වීරවරයන්ගේ තියෙන මේ පූජනීයත්වය හොඳට තේරෙනවා තේරලා තමනුත් ඒ පෙරහැරටම ඒ ගමනටම جوړු වෙච්ච කොටසක් කියලා හිතාගෙන ලොකු ධෛර්යයෙන් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය එන්නේ. ඒක නිසායි අපි මේ වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීරිය සම්පෝඥංගය පිළිබඳව මේ වැඩට බහැව පිරිසක් වශයෙන් අපි කොහොමද මේකට උරදී ලයදී කටයුතු කරන්න කියලා දැන ගැනීම සඳහා. ඒක නිසා අපි මේ මේටි ඉස්සල්ලා ඒ බොජ්ජංග දන සාකච්ඡා කරපු අවස්ථදී කිරුවා වගේ මේ විරිය කියන චෛතසිකය සතියෙන් වෙන් කරලා ධම්ම විචෙන් වෙන් කරලා ඒ වගේම අනිකුත් චෛසිකෝණි වෙන් කරලා කොහොමද හඳුනාගන්නේ කියන එක මේක පිළිබඳව පොතේ දැනුම ලබා ගැනීමට මේ බෞසුත භාවය දනා ගැනීමට උදව් වෙනවා. එචා වීර්යයට පෙන්නනේ උත්සාහ ලක්කන. වීර්යය තියෙන්නේ උත්සාහ ලක්කන උත්සාහ කරවන්ත බව. ඒ උත්සාහවන්ත බව අනුමේ ලෝකයේ පුද්ගලයෝ කොටස් කාශයකට බෙදෙනවා. භාවනා කරන යෝගාවචරයන් අතරින් ගත්තාම සමහරු ඇත්තටම උත්සාහවන්තයි. ඒ නිසා කියන කටයුතු ඒ ඒ තාලෙට කාලසටහන පවත්වනවා මේ වත් පිළිවෙත් කරනවා කරගෙන යනවා. නමුත් ඒක ගුරුවරයාට ඒ තමන්ගේ භාවනාවේදී ලැබෙන අත්දැකීම් කියන්න දන්නේ. ඉතින් ඒක නිසා අන්ධකාර භාවයක් තියෙනවා. පරි ඒකෙදී මේ sannivedanaye සිටු වෙන්නේ. තව සමහරව ඉන්නවා හොඳට උත්සාහවන්තයි. ඒක කියන්න පුළුවන්. මේ මට වෙන්නේ මේකයි කියලා සැරයක් දෙසරයක් පටලවා ගත්තට පස්සේ ඊගාවට කියන්න පුළුවන් තත්ත්ව වෙනවා. එහෙම ඇත්තෝ භාවනා ප්‍රයෝජන ලබනවා ගුරුරුත් යත්තන්ගෙන් සතුටු වෙනවා ගුරුරුත් ඒ යත්තන්ට ලේසියෙන් ඍජු උදව් කරනවා. තව සමහරක් ඉන්නවා කුසීතයි. කුසීතයි කියලා කියන්නේ ඒකල යුතු කාරණා කරන්නේ හැබැයි පොත් පාඩම් කරගෙන ඇවිල්ලා දන්නා කට්ටිය වගේ පෙන්වන්න හදනවා. ඉතින් මේක තමයි ගුරුවරු හොඳටම කේන්ති යන වැඩි. පොතේ දනුම ඉස්සර කරගෙන මේ නයි අතරමැද ඉඳගෙන ගැරන්ඩියෝ කැපිලිටි කට උස්සගෙන මටත් පෙනේ තියන්න කියන්න හදනවා වගේ අර පොතේ දනුම ඉස්සර කරගෙන කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? නිකන් අනවශ්‍ය විදිහට කාලේ නාස්ති වීමක් සහ කවුරක් කර වැටෙන්නේ කරන කෙනාම තමයි රැවටෙන්නේ. තවත් කට්ටියක් ඉන්නවා උත්සාහයක් නැහැ කියන්න දන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටිය සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටියකින් අපිට ප්‍රශ්නකුත් නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ මේකෙදි වීරියත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ ආයෝජනයක් කරන්න ඕනේ. ඒකෙදි ඒ වීර්ය පිළිබඳව කියවෙන කරන කාරණා දැනගෙන හරියට ඒ ගුරුවරයාට කර්මස්ථානාචාර්යවරයාට නැත්නම් ධර්ම සාකච්ඡාවේදී හරියට තමන්ගේ මතිමතාන්තර ඉදිරිපත් කිරීමත් වැදගත් වෙනවා. අන්න ඒකට මේ වීර්යයේ ලක්ෂණ දැන ගැනීම උත්සාහවන්ත ගතිය දැන ගැනීමයි මේ උත්සාහවන්ත ගතියයි වීරිය තියෙන ලක්ෂණය කියලා දැන ගැනීම බොහොම වැදගත් ඒ උත්සාහවන්ත ලක්ෂණ ගතිය උපස්තම්බන රසයෙන් තමයි ක්‍රියාවත් වෙන්නේ. උපස්තම්බන රසය කියන එක වැටෙන්න යනකොට වැටෙන්න දෙන්නේ නැතුව මුක්කු ගහනවා, කර දෙනවා, ලය දෙනවා ගතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට තේරෙන තියෙන අර ග්‍රීස් ගහේ නගින වැඩේ වගේ අඩියක් තියෙනකොට අඩි දෙකක් lessන වැඩ පිළිවෙලක් තමයි මේ යෝග අවචර ජීවිතය කියන්නේ. ඇත්තටම මේක යෝගාවචර ජීවිත නෙවෙයි මොනම ව්‍යාපාරය කරන්න ගියත් මොන ශිල්පේ හදාරන්න ගියත් මේක මෙහෙම තමයි. ওই කිසිම දෙයක් නිකන් හම් වෙන්නේ නැහැ. හැම දෙයකම කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් වැය කරන්න ඕනේ. මේ වැය කෙරුවට මුල් මුල් පියවරවලදී ඊටාත්ම අඩු ප්‍රතිලාභ ලැබෙන්නේ. ආන්තික ආයෝජනයකට ලැබෙන ආන්තික පිරිවැය මුලදි මුලදි යෝජනා මේ ඒකකවලදී ඊටාත්ම අඩුයි. ඒක ආර්ථික විද්‍යාවේ මූලිකම ඉගැන්වීම. මේ භාවනාවේදීත් එහෙම තමයි. ඒ විදිහ ඒ නිසා අඩිය තියෙනකොට ලැස්සනවා. අඩිය තියෙනකොට වැටෙනවා. බෑ කියන්න හිතෙනවා, නෑ කියන්න හිතෙනවා, කම්මැලි වෙනවා. අන්න ඒ වෙලාවේදී මේ උපස්තම්බණය නැවත නැවතත් ඔසවා තැබීම තමයි වීර්යවන්තයාගේ ගතිය, වීර්යචෛසිකේ හැටි. ඒක සාමාන්‍යයෙන් පොත්පත්වල සඳහන් කරන්නේ මේ පරණ කටුමැටි ගෙවල් ඒවා ඉතින් අර පාදම දිරාගෙන ගියාට පස්සේ එක පැත්තකට ඇල වෙලා ඇදගෙන වැටෙනවා. ආනේ ඇදගෙන වැටෙන්න හදන ගේකට මේ මිනිස්සු දන්නවනම් ඇදගෙන වැටුනොත් මහ විනාශයක් වෙන නිසා නැවත කොටන ගන්න බැරි නිසා ඒකට ඒ ඇද වෙන පැත්තට මුක්කු ගැහිල්ලෙන් බොහෝ කාලයක් ගේ නඩත්තු කරගන්න. එහෙම නැත්නම් ඔය කඳුකර පළාත් වල කෙසෙල් ගස් වවනකොට කෙසෙල් ගසේ කන කෙසෙල් කන මෝරගෙන එනකොට ඇදගෙන වැටුනොත් අපරාධي අර කෙහෙල් කනම තමයි බිම වැටෙන්නේ නාස්ති වෙනවා. එතකොට කරු ගහන පුරුද්දක් තියෙනවා. අන්නේ කරු ගැහිල්ල වැඩ පිළිවෙල තමයි මේ උපස්තම්පණය කියලා කියන්නේ. එචා භාවනා කරනකොට ඒක කරන්න වෙනවයි කියලා කියන්නේ පරාදයක්වත් වැරදිල්ලක්වත් පචවීමක්වත් නෙවෙයි. ඒක අනිවාර්යයි. කවදාකවත්ම කිසිම කෙනෙක් ලෝකේ නොපැකිල ඉදිරියට ගිය කෙනෙක් භාවනා මාර්ගේ. ඒකේ තරම්ම අභියෝගශීලී අන්නේ බව දන්නවනම් කවුරුවක්වත් හිතන්නේ නෑ මේ මටමයි මේක වෙන්නේ මම්මයි කාලකන්‍යා මං විතර කාලකන් කෙනෙක් ලෝකේ නෑ කියලා තමන් නිකන් පච කරගන්න ගතියකට එන්නේ. ඒක ද්වේෂයක්. ඒක කවදාහක්වත් වීර්යවන්ත ගතියකුත් නෙමෙයි. ඒක බුද්ධ ආදී උත්තරමෙන් අහලා විසින් අගය කරන දෙයක්කුත් නෙමෙයි. අන්නේ එහෙම වැටෙද්දි ඉදිරියට යන්න නම් මේ හැකි සංඥාව ඇති කරගන්න ඕන. එහෙම නැත්නම් ආස්තිකව කල්පනා කරන ගතියක් තියෙනවා. ඉතින් වීර්යවන්තගේ ලක්ෂණ තමයි ඒක. උපස්තම්බන රසය. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දුසිල්වතුන් අතර ශිල්පදයක් රකින්නයි කිව්වහම පුදුමාකාර ඒකට බාධක කරදර තියෙනවා. ඉතින් ඒ තියෙද්දි අපි මෙතුආකල් සංසාරේ නොදන්නා ප්‍රමාණයක් මේ කර්ම රැස් කරගත්තේ මේ නොකලමනා කටයුතු කිරීම නිසා. ඉතින් මේ මිනිස්සු සන්තෝෂ කරන්න කියලා හෝ රටේ පවතින ආරය කියලා හිතලා හෝ එනත මේ සමාජශීලී වෙන්න කියන අදහසින් හෝ අපි දැන නොදැන මේ ශිල්පද දිකට කඩාගෙන ගියොත් අපිට කවදාකවත් මේ අපේ ගිනුම හමාර කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ කට්ටිය තරහ වුණත් එහෙම නැත්නම් අපිට මේ වෙලාවේදී වෙහෙසක් ආවත් ඒ ආයාස කර විදිහට ඒ අදිෂ්ඨාන පූර්වක ශිල්පද රකින්න. මේ ශිල්පද රකින්නකොට පුදුමාකාර වෙහෙසක් මේ සමාජයේ තියෙනවා. ඒ මොකද සමාජයේ ගලන්නේ ගඟ පහලට ගලනකොට ගඟ දිගේ පීනන පිරිසක් වගේ. මේ ශිල්පද රකින්න පුද්ගලයයි කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට පීනන පුද්ගලයෙක් වාගේ. ඉතින් ලෝකයට බෙන්නේ පිස්සු වාගේ. මෙච්චර මේ මිනිස්සු මේ මෝස්තරේට ආරෙට සමාජශීලී තත්ත්වයට මෙව කරනකොට මෙයා විතරක් මේ තනියම රකින්න හදනවා. බැනමුත් ආණ්ඩ වෙනවා. මේ කාලේ කරන්න බැරි දේවල් කරන්න හදනවා කියලා. ඒ වෙනාවට අපි බලාපොරොත්තු වෙන්න නම් ඇත්ත වශයෙන්ම කවුරු කවුරුත් උදව් කරලා මේ සිල්ලා කෙනකට ආධාරයක් උපකාරයක් කරයි කියලා. ওই හීනකින්වත් හිතන්න එපා. අපි මේ සකල සිරින් පිරිසි ලංකාවේ ඉපදිලා බෞද්ධ රාජ්‍යක හිටියට කවවම කවදාකවත් ඒකට ආධාරයක් උපකාරයක් කෙරෙන්නෙත් නැහැ කෙරෙනවා නම් ඒක ඉතාමත්ම සුදු අදුලංශෝකින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙනකොට ඒ පුද්ගලයා තුළ මේ වීරිය කියන මේ උත්සාහ උපස්තම්බන රසය නැත්තම් වැටෙද්දි වැටෙද්දි නැගිටින ගතිය නැත්තම් ඉතින් අර <clears throat> අකාලේ ඇටි වැටලා මේ මේ පොල් වල්ලක තියෙන ගෙඩි සවුත් වෙන්න වගේ කාලේ වැටෙන ඇටි වාගේ ඒ පටන් ගන්න සිල්පද කඩලා යනවා. ඊට පස්සේ ඒ සීලයක් රැකපු කෙනාගෙන් ලක්ෂකින් එක්කෙනෙක් භාවනා කරනවාද කියලා බලන්න. දාන සීල ව්‍යාපාර ඕන තරම් ලංකාවේ තියෙනවා. මේ සීල් රකින්න පද රකින්න කට්ටිය කවුරු හරි මේ සීල්පද රකින්නේ මොකටද? ශීලම්බේක්කවේ භාවිතෝ මේ පරිභාවිතෝ සමාධි මහත්ඵලාහෝනි මහානිසංසා කියලා ਸਰවඥාන්සේ දේශනා කරනවා මහණෙනි මේ සීලය රැක්කොත් ඒක සමාධියට තුඩු දෙනවා සමාධියේ මහත්ඵල මහානිසංස වෙනවයි කියලා. නමුත් උඟ දෙනෙක් හිතන්නේ නැහැ නේ සීලවත් රැකගෙන ඉන්න එක ඇති කියලා සීල් ලකින් අපි මේ සමාධියට තුඩු දෙන්නේ සීලෙන් කරණ තියෙන සමාධියට ධනවඩන එකේ කියන එක ඇහෙන්නත් නැහැ. සිල් ලකින්න ගියත් අර විදිහේ කටළු කතා කරන ලෝකේ සිල් ලකලා එකෙන් සමාජයක් රකින්නයි කියලා කිව්වහම මම මේක නොකිය ඉන්නවන හොඳයි නමුත් කියන්න වෙනවා පැවිදි සමාජය ගත්තත් ඔච්චරයි. පැවිද්ද ඉතින් අනිවාර්යයෙන්ම සීලක පිළිපදලා පටන් ගන්න සමාජයක්. ඒකෙන් 100ට කීයක ප්‍රතිශතයක්ද බලන්න සමාධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්නේ. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි කෙනෙක් බොහෝම පෙර කළ පිනක් නිසා හෝ ගුරු ඇසුරෙන්පත් උණයි කියලා. දැන් අපි අපි අරගෙන බලන්න. පටන් ගන්නකොට මේ සමාධිය රකින්න ගියාම මොන්න තරම් බාධකද කියලා මුළු සංසාරේ පුරාම කාමයට පහඳපු කාමයට කඹරපු කාමයේ පදේ යනුව නටපු අපට ඒ කාමයාගෙන් වෙන් වෙලා රූප ලෝකයට යනවයි කියලා කිව්වහම ඒක නිකන් මේ මරණා වගේ වැඩක් අපාය යනවා වගේ වැඩක් ඒ තරමටම දුෂ්කරයි මේ අරමුණක හිත තැම්පත් වෙලා සමාධියක් ඇති කරගන්නවා කිව්වා. ඉතින් ඒකට ගියාට පස්සේ මේ වීරිය කියන එක නැතුව කවුරු හරි හිතනවනම් මම මේ දරුවෝ දීක දුන්නාට පස්සේ මම ආරණ්‍ය ගත වෙනවා, ඉෂ බාගන්න මම හොඳට භාවනා කරන්නම් කියලා හිතාගෙන ඉන්නවා. කරලා බලන්න ඕනේ වැඩේ කොහොමද කියලා බලන්න. කොයි කෙනෙකුටවත් ඔක නිකන් හම්බ වෙන්නේ නැහැ. එහෙම ඉතින් හම්බ වෙනවනම් අහවල් තැනට ගියාම අහවල් කාලේ පැමිණිච්චාම අහවල් වයසට වෙනවයි කියලා ඔය පඳුරු ඇස්සේ අර එමේ ඉතින් රාතන් වහන්සලා පහළ වෙන්න ඕන. එහෙම නෑ. නටමන්ටම වෙනවා. කොයි කෙනාටත් එකාකාරව නටමන්ට වෙනවා. ඉතින් දැනගෙන අපි දන්නවනම් වීර්යය තියෙන මේ ස්වરૂපයයි මොකද්ද කොච්චර ආයාසයෙන් අවස්ථාව අරගෙන භාවනා කරන්න ගියත් අපිට කිසිසේත්ම අතුරු සිදුරු ගහන්න ඉඩක්වත් ඇල්පෙනෙත්තක් ගහන්න තරම් ඉඩක්වත් හිතේ ඉඩ නැහැ කෙලස් පිරීලා හිතවිලි දෝරේ ගලන වේදනා නිතරම වද දෙනවා සද්දෝලින් නිතරම කන පීරි ගන්න ඉතින් කොහෙද සමාධියක් ගන්න ඉතින් ඒ නිසා කවුරු හරි ඒක අතහැරලා යනවනම් මට බෑ මේක කිසි කිසි කෙනෙක්ගෙන් මට උදව්වක් ආධාරයක් නැහැ. මේක මේ හැම කෙනාම හතුරුකම් කරන්න කියලා අතහැරලා ගියොත් කොහෙද යන්නේ? කබලෙලිපට වැටෙන එක විතරයි වෙන්නේ. කවදාකවත් වීර්යවන්තය කියලා ලකුණක් වෙන්නෙත් නැහැ. වීර්යවන්තයෙකුට සුදුසු ලකුණ සුදුසුකමක් වෙන්නෙත් නැහැ. ඒක දැනගෙනම යන්න ඕනේ. මේකට හෙල්පෙනිතක් ගන්න තරම් ඉඩක්වත් හිතේ කවදාකවත් සමාධියට ඉඩක් නැහැ. ඒ තුලින් තමයි අපි මේ සමාධිය කියන කුඤ්ඤි බස්සගෙන යකුළු පහර දෙමින් මේක කොහොම හරි අවුලව ගන්න උත්සාහ කරන්නේ. ඊගාවට ප්‍රඥාවට ගියාම ප්‍රඥා භාවනාවට විපස්සනාට ගියාම අර දෙකටම වැඩි අන්තයි. උගදෙනෙක් බනින්නේ මේ කාලේ මොකටද විපස්සනා කරන්න හිතන්නේ පුළුවන්ද? සමහරු කියනවා මේ කමටහන් දෙන්නවත් කෙනෙක් නැති කාලේ මොනව භාවනා කරනවද? ඒකට ඉතින් මෛත්‍රී බුදුහාමර වෙනකම් පොඩ්ඩක් කල් බලමු කියලා. ඇත්තටම කියනවා නම් 1956 න් නැත්තම් බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා මුළු ලංකාවෙම එකම එක අඬයි තිබුණේ මේ කාලේ ධානා වඩන්නත් බෑ, භාවනා කරන්නත් බෑ, මාර්ගඵල ලබන්නත් බෑ. කිසි කෙනෙක් කඩක් නැගුවේ නැහැ හිසක් ඉසුවේ නැහැ මේ කියන පොදු මතයට විරුද්ධව. නමුත් අපේ වාසනාවක් අපි මේ ලෝකෙට ඉපදුනේ මේ බුද්ධ ජයන්තිය දැකගෙන ඊට පස්සේ ඇතිවෙච්ච මේ ප්‍රබෝධයත් එක්ක. ඊට පස්සේ තමයි ඔය ටික ටික ටික ටික 60 ගණන් 70 ගණන් වෙනකොට ටික ටික ටික ටික මේකේ ලාවට යාන්තමට මෝදු වෙන්න පටන් අරගත්තා මේ පැත්තකටලා භාවනා කරනවා කියන එක. එනේ නරමුණ මෙනෙහි කරනවා කියන එක. ඒ සමාධිය වඩන්න පුළුවන් කියන එක. බුද්ධ බුද්ධ ආගම ජීවත් වෙනවා කියන එක ඉන්න පටන් අරගත්ත ඉතින් එවැනි දෙයක් ඇති කරපු අපිට වෙන දෙයක් දායාද කරපු මේ වීර්යවන්තයින් වෙනුවෙන් අපි මොන්න තරම් ස්තුතිවන්ත වෙන්න ඕනද කියලා බැලුවොත් ඇත්තටම අපි මේ කරන දේ මොකද්ද කියලා හිතෙනවා. අපි මේ යොදන වීර්ය මොකද්ද කියලා හිතෙනවා. ඊයත් මේ නැති දෙයක් ඇති කරපු වෙලාවේදී බුදුමාකාර සටනක් කළා. ඒ නිසා මේ ප්‍රඥා භාවනා විපස්සනා භාවනා කියන එක නැති තැනකයි අපි ඉපදිලා තියෙන නමුත් අපේ පිනට නැත්නම් අපි ආපු කාල සම්පත්තිය හොඳ නිසා අනේ අපිට මේ මැරෙන්නේ ඉසලා කන් දෙකට අහන්න ලැබුණා ඇස් දෙකට දකින්න ලැබුණා ස්පර්ශ කරන්න ලැබුණා එහෙම කරන්නේ නැත්නම් ඉන්නවා එහෙම මධ්‍යස්ථාන තියෙනවා අපිටත් ඕන නම් අපිටත් ගිහිලා කරන්න පුළුවන් කියන ශක්තිය ඇතිලා දිනවා ඒ සෑම තැනකදීම එක තැනකවත් ඔක ඉබේ කර දෙන ගතියක් නැහැ ඒක නිසා අපි තීරුම් අරගන්නට මේ උපස්තම්බන රසය කියන එක වීර්යයේ තියෙන මේ ගතිය අඳුනාගෙන ලැජ්ජ වෙන්නේ නැතුව වැටුණයි කියලා මේ හිත වට ගන්න නැතුව දිගට යන්න කටයුතු කරන්න බැරි නම් ඉතින් උන්දට අර පරණ කවියක් තියෙනවා කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන අන්සරණී කියලා. ඔච්චරම තමයි. වීර්යවන්තයාට විතරයි අත එල්ලුවොත් විතරයි කට හොල්ලන්න පුළුවන් කියන කතාව. ඇර මේ ශාසනය කියලා වෙන පිනක් නැහැ. ඇත්තටම කියනවා නම් හුඟ දෙනෙක් හිතනවා මේ සාසනික කටයුත්තට ගියාම වාසි ලැබෙයි පහසු ලැබෙයි මේ ධෛර්යය ලැබෙයි කියලා. සාමාන්‍ය අධ්‍යාපනයක් කරනට වැඩිය දුෂ්කරයි. ව්‍යාපාරයක් කරලා හම්බ කරනට වැඩිය දුෂ්කරයි. පවුලක් නඩත්තු කරනට වැඩිය දුෂ්කරයි. ඒකයි සරුවත් chance දේශනා කරේ ගැඹුරුමයි. කවදාකවත් කටක් කරලා කියන්න බෑ මේ වැඩේ ලීසි කියලා. නමුත් ඒකට බුදුහාමුදුරුවොත් කියනවනම් මටත් මේකට ඔය අත්තන් වෙනුවෙන් කරන්න දෙයක් නැහැ කියලා මේ වීරියට වැඳගෙන යනවා මිස වෙන කරන්න දෙයක් නැහැ. නිසා නමුත් අද ලෝකයේ මෑත කාලේ එක රැල්ලක් තියෙනවා මාත් කාලයක් එක අදාහගෙන හිටියා මේ ෆ්‍රී තින්කින් කියලා හිතාගෙන ඔය නිකන් බලාගෙන ඉන්නකොට ඥාන පහළ වෙයි කියලා කිසිවක් උත්සාහ කටයුතු නැහැ කියලා බුදුමාහාර මත රාශියක් එන්න පටන් ගත්ත බටහිර පැත්තේ. ඒක හොඳයි. මොකද ඒ தත්ත්ව නිසා උඟ දෙනෙක් මේ අතක් පිටාටක් බැඳගෙන ඉඳගෙන නිවන් දකින්න පුළුවන් කියලා හෝ මේකට බැහැපු ඇත්තෝ ඉන්නවා. බැසර පස්සේ තමයි තේරෙන්නේ කොච්චර අමාරුද ගඟදි ගිහිල්ට පීනවයි කියන එක. ඒක නිසා මේ සතර සම්‍යක් ප්‍රදන් වීරිය සතර සතර සතිපට්ඨාන පස්සේ දක්වලා තියෙන සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදන් වීරිය ගැන ලියවිච්ච ඉංග්‍රීසි පොත් හොයන්න කල් කදුරා අමාරුයි. ඒක නිකන් මේ බොහොම දුෂ්කර දෙයක් කරලා දෙනවා. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් මේ වීර්ය කරනවා කියන එක ඉතාමත්ම අමාරු ආකල්පයක් තමයි ඇති කරලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හිතුවා පැත්තකටලා ඉඳගෙන මේ පොතපත පාඩම් කරලා කල්පනා කිරීමේ ප්‍රථම දුක්ඛ සත්‍ය අපිට ආબોධ කරගන්න පුළුවන් වෙයි. එනිසා දුකට හේතුව තණ්හාව කියලා දන්නවනම් අපිට දුරු කරන්න පුළුවන් වෙයි. ওই දුරු කිරීමෙන් නිවන හම්බ වෙනවනම් ඕක තටමලා කල්පනා කරලා ඥාන වලින් ගන්න පුළුවන් වෙයි. ඊටතෝ ඔය අධ්‍යාප මේ මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඔය රසායනික ද්‍රව්‍ය දෙකක් එකතු කරලා තව රසායනික ද්‍රව්‍යයක් හදනවා වගේ ටෙස්ට් ටියුබ් එක දාලා කරන්න පුළුවන් වෙයි කියලා හරියට පටන් අරගත්තා. නමුත් මොනම ඉදිරියක්වත් මොනම දියුණුවක්වත් ඒකෙන් වෙන්නේ නැහැ. වෙන්න නම් තමන්ම වාඩි වෙලා තමන්ම ඉදිරිපත් වෙන ඒ අරමුණට හිත යොදලා වැටි වැටි අන්තං ඉගෙන ගන්න දඟලන බබෙක් වගේ වැටි වැටි වැටි වැටි ඕක දිගට කරගෙන යන්න ඕන කරගෙන ගියේ නැත්නම් Tamand කියලා කවදාකවත් ප්‍රත්‍යක්ෂයක් ලැබෙන්නේ අත්දැකීමක් ලැබෙන්නේ නැත්නම් ලැබෙන්නේ ලැබුණ නැත්නම් ඉතින් හැමදාම බිඳුවේ මට්ටමේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ කරන වැටි වැටි යන ප්‍රයත්නයේ තියෙන වටිනාකම මේ වීර්ය කියන චෛතසිකයෙන් හොඳට තේරෙනවා. ඒ විදිහට වීරියේ තියෙන මේ උපස්තම්බන රසයයි වැටෙන්න වැටෙන්න නැගිටවන රසයයි කියලා Taman තේරුම් ගත්තා නම් අවසානයේ දක්වාම ගෙනියන්න ඒ කියන්නේ වීරිය සරණ ගියොත් වීරියෙන් ඇර වෙන දෙයක් නැහැ කියලා සරණ ගියොත් වීරිය අපිට කර දෙන කෘත්‍යද කියන්නේ අසංසීතන රස. කවදාකවත් පසුබාන්නේ නැහැ. අවසානයේ මේ නිෂ්ඨාවට යන තෙක්ම වීරියෙන් ඇති කරන රැල්ල, වීරියෙන් ඇති කරන තල්ලුව කවදාකවත් නැති කරන්නේ නැහැ. ඒකට ගැම්මක් තියෙනවා. ඒ ගැම්ම අල්ලගත්තට පස්සේ නම් භාවනා රසය, ධර්ම රසය, කල්යාණ මිත්‍යාසුරු රසය, සාතන රසය, සාසන සම්පත්තිය කියලා ලොකු රසයක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක එන තෙක් මුල් හරිය හුඟක් ආයාස කරයි. ඒ මේ පහරාද සූත්‍රයේදී සරුවචන් වහන්සේ ළඟට පැමිණිච්ච මේ පහරාද අසුරේන්ද්‍රය සඳහන් කරනවා මේ මං අධිපතිත්වය ධර්ම මහමුදේ මෙන්න මෙහිම ගති ලකුණු වගේක් තියෙනවා කියලා. එකක් තමයි යා පෙන්වන්නේ මහමෝදේ මොනම විදියකින් හෝ බාහිරෙන් ආපු හෝ ඇතුලෙන් හටගත්ත කුණක් පහළ වුණොත් මිනියක් මලකුණක් කවදාකවත් මොහොත බෙද නතර කරන්න ඒක රැල්ලට ගහලා ගහලා ගහලා ගහලා යූරටම ගෙනල්ලා නතර කරන ගතියක් මොහොතේ තියෙනවා කියන්නේ. මුදු මැද තල්මසෙක් මරුණත් ඒ තල්මහා මුහුදු රැළේ පේන්නේ නැහැම අතින් උස්සගෙන ගෙනත් තියෙන වගේ ගතියක්. නමුත් අවධානය කොහොම හෝ පෙරලට ගෙනලා අතාරිනවා. ඒක ඊනොට සරුවචනන්සේ සඳහන් කරනවා. මගේ ශාසනයේ මම අධිපතිච්ච දන ශාසනයත් ඔහොම ගතියක් තියෙනවා. වීරවන්තයාගේ හිතේ කවදාකවත් කෙලෙසයක් ඉතුරු වෙන්නේ නැහැ. කිලෝ රැමකන් තල්ලු කරනකම්ම වීරිය අසංසීදනව කටයුතු කරනවා කියන්නේ. යම් තැනක නතර වුණා නම් ඒකට හේතුව එතන වීරිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ යම් වෙලාවක අපේ හිත මේ කෙලෙසකට යට වෙලා වේදනාවකට යට වෙලා සද්දකට යට වෙලා හිතවිලි වලට යට වෙලා අපි පෙරදිලා පරියන්කේ නැගිටින්න සිද්ධ වුණා නම් ඒ කියන්නේ අර වීර්යයේ ආරම්භ අවස්ථාව, නික්කම අවස්ථාව, පරිපූර්ණ අවස්ථාව කියන අවස්ථා අපි දන්නේ නැති නිසා ඒ දැමිය යුතු ඉන්ධන වෙලාවට දාන්න නැතුව තමයි මේක වෙලා තියෙන්නේ. නමුත් මේ යෝගාවචරයටම ඊගාව දවසේ ආයෙත් ඔය අභියෝගෙම එනවා. මේ දෙක අතරමැද යෝගාචරය බණක් කාලා ධර්ම සාකච්ඡා කරලා වීඩියෝ කියන්නේ මෙහෙම එකක් මට විතරක් දෙන දඬුවමක් නෙවෙයි. මේකට මම මූණ දෙන්න ඕනෑ කියලා ඒ தත්වෙදි වීරියෙන් මූණ දුන්නොත් අර තරම්ම පසුබාහන්න වෙන්නේ සෑහෙන දුරට යනකම් අරකට එක්ක හැප්පිලා තරන්දිලා Tamanට යම් කිසි ප්‍රමාණයක් Tamanගේ වීරිය උපවත් කරගෙන දියුණු පවුණු කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා කිරීමෙන්මයි මේක මේ මුණ දීමෙන්මයි මේක උපවත් කරන්න වෙන්නේ වැඩ ගැනීමෙන්මයි මේක ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අර ධම්ම විචය සම්බොජ්ජංගය තීන්දුව කර ගන්න යන වෙලාවේදී එතන මේ ධම්ම කියලා කියන්නේ තමන් මුණ දෙන අරමුණේ තියෙන නාම රූප ධර්මය. ඒ නාම රූප ධර්මයන් සොයා බැලිය යුතුයි විමසා බැලිය යුතුයි වෙන්කොට හඳුනාගත යුතුයි කියන කටයුත්ත අපි මෙතෙන්දි මේ වීරිය කියන චෛතසිකය දියු මේ උපවත් කරගන්න විතර කරගන්න ඉදිරිපත් කරොත් ආරම්භක යෝජා යෝගාවචරය වාඩි වෙලා ආනාපානය කරනකොට ඒ පුද්ගලයා ඉස්සල්ලාම විශාල වශයෙන් විශේෂයෙන් මේ සමාධි අවස්ථාවක් සීලයේ ඉක්මවපු අවස්ථාවක් විශාල වශයෙන් පීඩා ලබන්නේ නිතර වද දෙන මේ නීවරණ ධර්ම වලින්. නිතරම විවිධ ආසාවල් හිතට පහළ වෙනවා. අහවල් දේ මම කරලා ඉන්න බැරුණා මේ දේ කරන්න තියෙනවා ආදි වශයෙන් ඒ ආසාවල් නිසා තමයි අරමුණට හිත යොදන්න බෑ. එහෙම නැත්නම් නුරුස්නා ගතිය එනවා. මෙච්චර මහන්සියලා සීලයක් ගන්න මේ භාවනා කරන්න ගියා එක්ක අරමුණ එන්නේ නැහැ. ඒ නැත්නම් කොහෙන්ද සද්දයක් එනවා, වේදනාවක් එනවායි කියලා. ඒ එන නීවරණ කෙලෙත් එක්ක හෝ බාධක නිසා ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්නම් හොඳට සද්ද නැතුව හම්බ වෙනකොට ඔය චීන මිද්දට අහුවෙලා නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් කුකුස් කරනවා. ඉතින් අපිටත් මේ මේ විදිහට හුස්ම දිහා විතරක් කියලා බලන ඉඳලා පුළුවන් වෙයිද නිවන් දකින්න. අපි දසපාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවද දන්නෙත් නැහැ. අර කයි මේකයි කියලා ඉතින් ඕන කේන්දර කල්පනා කරනවා. එහෙම නැත්නම් සැක පහල කරගන්න. මේ සේරම ධර්ම දුරු කරගෙන ඉස්සල්ලාම අරමුණ ඉදිරිපත් කරගන්නවයි කිව්වත් සෑහෙන වීරියක් අවශ්‍ය වෙනවා. ඒක උපමාවක් වශයෙන් මේ පන්දිස්වාංශම කියපු කතාවක් මට මතක් වෙනවා. මේ මූඳයිනේ තියෙන පොඩි ඔරුවක් තෙප්පමක් වගේ එකක් මූඳට දාන්න දියත් කරන්න පටන් ගන්නවයි පටන් ගන්නකොට ඒ මිනිස්සුන්ගේ තියෙන සම්ප්‍රදානුකූල ක්‍රමයක් ඒ මූඳයිනේ ඉන්නවා මේ තල තුනා මිනිසු මුත්තලක් ඒ මුත්තට ගිහිලා කියන්න ඕනේ වාරකම් නැති කාලේ මූද යන වෙලාවේ ඉතින් 10ට විතර ගියාම මේක බලන්න පුළුවන්. ඒ මිනිස්සු මේ ඔරුවට 15 දෙනෙක් 20 දෙනෙක් විතර කිට්ටු කරගන්න ඔරුව එතකොට තියෙන ගොඩ ඒක වතුරට තල්ලු කරන්න ඕනේ. ඒකට ගොඩ බරපතල රැල්ලකට අල්ලගෙන උලුවන් තරම් මුද්ද අද්දරට ගන්නවා. අද්දරට අරගෙන අර ලොක්කම කරන්නේ බලාන ඉඳලා ඉඳලා ඉඳලා එයා හරියට ලකුණක් කරනවා. එයා දන්නවලු මෝදුරල හතක් බරපතල ගියාට පස්සේ බොහොම තුනී මුහුදු රැල්ලක් එනවායි කිය. අන්නේ තුනී මුහුදු රැල්ල එනකොටම යා ලකුණක් කරනකොට අර සීරම වේගෙන් අර මුහුද ඔරුව තල්ලු කරගෙන යනවා වතුරට. නැගී ඒක තල්ලු කරන ගිහලා කරවටක් යනකම් ඔක්කොම වතුරට බැහැගෙන තල්ලු කරනවා. එතකොට මුහුද එක චිත්තක්ෂණයකට සංසිඳිලා තියෙනවා. සංසිඳිලා කියන්නේ තද බල පහරක් නෑ රළ පහරක්. එතකොට මූදු යන දෙන්න විතරක් ඔරුවට ගොඩ වෙලා අනෙක් කට්ටිය ගොඩ වෙනවා. ඒත් එක්කම දැන් එතකොට මොහොත කරවටක් විතර ඕරුව ගිහිලා තියෙන්නේ ඒත් එක්කම බරපතල රළ එන්න පටන් ගන්නවා. රළ එනකොට අර ඇතුලේ ඉන්න දෙන්නා මොකද කරන්න ඕනේ හරියට කෙලින්ම රැළට මුණ දෙන්න ඕනේ. මුණ දීලා දිග්ගටෝම හබල් ගන්න පටන් ගන්නවා. හබල් ගාන්න ගාන්න ගාන්න ගාන්න ඒ මූදු රැළට හරියට 100 අන්දක 90ට මුණ දෙන තාක්කල් මූදු රැළෙන් ඔරුව උඩ පහත යනවා මිසක පෙරලෙන්නේ. යම්ම විදියකට මූදු ඔරුව හරස් වුණොත් රැළට වැදුනොත් කරකොල ගන්නවා. හබල් ගන්නත් බැරි වෙන නිසා නැග්ගපු වෙලාවේ ඉඳලම jiggetෝම හබල් ගන්න හබල් ගන්න කිව්ව අර රළ මූද කැඩිල්ල රළ දර මේ රළු දල රළු රළ කැඩිල්ල තියෙන්නේ මොහොතේ අන්තිම තුනී තීරුවේ මැදට යන්න යන්න යන්න රළ පාර වේග අඩු වෙනකොට අර දෙන්නට ටික දෙයක් ඇතුළ ගියාට පස්සේ ස්පාසුවේ හබල් ගාගෙන හබල් ගාගෙන යනවා. ඒ වගේ තමයි අපි කොච්චර භාවනා කරලා තිබුණත් ආය භාවනා මේ කඳ උරකට පන්තිකට වාඩි වෙච්චාම ඉස්සල්ලාම දවසේ හරියට අර දලරල තියෙන මුහුදක මේ ඔරුවක් දියත් කරගන්නවා වගේ හරියට උපක්‍රමශීලීව වෙලාව බලලා මේක දියත් කරගත්තත් එතෙන් පටන්ම දිගටම වීර්ය කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ වාඩි වෙන්න වාඩිලා හොඳට තමන් ඉන්න ඉරියව්ව කයට හිත යොදාන. හිත යොදාන බලහිනකොට තමයි තේරෙනවා විලයි තද බල රළ පහර තියෙනවනම් ඒ කියන්නේ තද බල හිතවිලි, තද බල වේදනා, තද බල ශබ්ද තියෙනවා. ඒව නැන්නම් විතරක් ඔන්න දැන් ලෑස්ටි ඔරුව දියත් කරන්න. ඉතින් එහෙමනම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලාගෙන ඉන්න කියනවා. බලාගෙන ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල හෝ පිම්බීම හැකිලිම හෝ ඒක විහිං මතුවෙනවනම් අන්න හොඳ වෙලාව වැඩේ පටන් ගන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ තාම නැකත හරිනේ. ආයාසයෙන් කරන්න පටන් අරගත්තොත් බොහොම ඉක්මනට අරමුණ කැඩෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ආ දැන් ඔන්න තමයි තේරෙනවා නම් දැන් හුස්ම රැල්ල හුස්ම රැල්ල විහිම්ම ඉදිරිපත් උනායි කියලා ඒකත් තව හොඳට බලාගෙන ඉන්න ඕනේ මේ හුස්ම රැල්ල වඩාම හොඳට වදින්නේ කොතනද? එහෙම නැත්නම් හුස්ම රැල්ලේ වැඩියම පීරි ගෑවෙන්නේ කොතනද? ප්‍රකටම තැන කොතනද කියලා අර උඩුකයට ගත්ත හිත පුළුවන් තරම් එක තැනකට ගන්න තරම් හරියට එල්ල කරන්න ඕනේ. එල්ල කරගත්තට පස්සේ ඔන්න දැන් එකලස හරියි. දැන් මුළු කයේ නෙවෙයි හිත තියෙන්නේ උඩු කයෙත් නෙවෙයි හරියට හැපෙන තන නාසිකාග්‍රේ හෝ උඩු තොලේ වදින. අන්න එතෙන් පටන්ම මේ එකලස දිගට පවත්තන මෙනෙහි කිරීම අවශ්‍යයි. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා දිගට පවත්තන තාක්කල් අර ඊගාවට එන රැළ කපාගෙන අමාරුවෙන් අර ඔරුව මුහුතර කරන්න වගේ ආරම්භ ධාතු නම් වූ ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වෙනවා. ඒ කියන්නේ අරමුණට මූණට දාගෙන ඉන්න පුළුවන්. ඒ ඕනම වෙලාවක හිතවිලි එන්න පුළුවන්. ඕනම වෙලාවක වේදනාව එන්න පුළුවන්. ඕනම වෙලාවක ශබ්ද බාධා එන්න පුළුවන්. නමුත් මේ එනේන ශබ්ද බාධා තියේදී එව්වාදියා හැරිලා බැලුවොත් එව්ව ලොකු වෙලා අරමුණ පුංචි වෙනවා. අරමුණම බලන අරමුණම වේගෙන් මෙනෙහි කරන ගියොත් අරව පුංචි වෙලා අරමුණ ලොකු වෙනවා. ඒ නිසා බුබ්බඩයට කුසීතයට කම්මැලියට හරියට බාධා. නමුත් හරියට කාරණාව දැනගෙන වැඩ කරන කෙනාට ඒක අභියෝගයක් වඩා මාර්ගපත් වෙනවා. ප්‍රගති පරීක්ෂණයක් මාර්ගපත් වෙනවා. ඉතින් මේ විදියට අරමුණයි හිතයි වැඩි වාර ගණනක් මුණ ගැසීම තමයි සතියට සමාධියට ආසන්නම කාරණාව. ඉතින් මේ විදියට කියලා සමාධිය එනවනම් ඒක යෝගාචර බොහෝම ඉක්මනට තේරෙනවා. අර දීර්ඝව පැවතිච්ච හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් නිදා ගන්න බබෙකුගේ වගේ තුනී වෙන්න තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කයත් yaadena ගතියක් එනවා. හිතත් කීකරුව අරකටම වැටෙනවා. මේකෙදී හැමෝටම හැමදාම වෙන්නේ නැහැ. නොඋනේ කාලකන්නිකමක් නිසාවත් වෙන කවුරුත් හුනියම් කරලවත් එහෙම නැත්නම් වෙන දෝෂයක් නිසා නෙවෙයි. ඒ කරුණු කාරණා නොයෙදීම තමයි ගොඩක් වෙලාට සිදුවෙන්නේ. ඒ යෙදු නොයෙදුනත් අපි අසංසීතනව. එහෙම නැත්නම් පසුනොබා නැවත නැවතත් දිගට දිගට වීර්ය කරගෙන ගියොත් අපිට පහසුකම් ටික ටික එන්න පුළුවන්. මේ විදිහට යම් විදියකට අරමුණ මුණට මුණ දාලා තියාගත්තයි කියලා ඊ තියාගත්තත් ඊ ගාව මට්ටමක් තියෙනවා අර පක්ක මේ නික්කම ධාතු කියන විදිහට ආරම්භ කරලා හරියටියට ඔරුව මුහුද මැදට දාලා දුන්නත් ඒක දිගටම හබල් ගාගෙන කී නැත්තම් රළ වේගයේ තියෙන මුහුදට නෙවෙයි එළියට යන්නයි. නැත්නම් වෙරළට තල්ලු කරන්න. ඒ නිසා කපාගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ ඉදිරියට යනකොට ඔන්න හරියනකොට ඒත් බාධාවක් තියෙනවා. හරියනකොට ඒත් බාධාවක් තියෙනවා. මොකද අර අරමුණ දිහාම එක දිහා බලනකොට අරමුණ නීරස වීමේ බාධා වෙනවා. අරමුණ ඒකාකාර වීමේ බාධා වෙනවා. අරමුණේ අර ඇතුළීමේ පිටීමේ වෙනස නැතිවීමේ බාධා වෙනවා. එතකොටත් යෝගාවචරය මේ වීර්ය කියලා කියන්නේ ආරම්භ ධාතුවෙන් හමාර කරන වැඩක් නෙවෙයි. මැද මට්ටමට වෙනස් විදිහේ ශක්ති විශේෂයක් අවශ්‍යයි. වෙනස් විදිහේ හුරු බූටිකමක් අවශ්‍යයි. වෙනස් විදිහක දක්ෂකමක් අවශ්‍යයි මේ වෙලාවේදී ඒ නීරසකම කපාගෙන මම ඉදිරියට යන්න ඕනේ කියලා දැනගන්න නම් ඒ පුද්ගලයා දැනගන්න ඕනේ මොනම ව්‍යාපාරයක් වුණත් දිගට පවත්වාගෙන යන්න නම් ඒ ඒක නොකොලොත් ඇති වෙන නාස්තිය මෙතෙක් කරගෙන ආපු වැඩේ මේ බංකොලොත් වෙන හැටි පිළිබඳව හොඳ බයක් හොඳ සංවේගයක් පහළ වෙනවා. මේ සංසාරේ හොඳට බය පහළ වෙච්ච සංවේගය පහළ වෙච්ච කෙනෙකුට නම් මේක පිළිබඳව විශේෂ බණ කී කියන දෙයක් නෑ තේරෙනවා. දන්නවා මේක අතහැරලා වැටුනොත් වැටෙන්නේ ආයෙත් නීවරණ සහිත කෙලෙස් සහිත චිත්ත ධාරාවකට. නමුත් මෙතන මේ රණ්ඩු කර කර හරි හිටියොත් අඩුම ගානේ ශිල්පදේ රැකෙනවනේ. අඩුම ගානේ Taman තුලින් සතුන්ව මැරීම සිදු වෙන හොරකම් නොකිරීම සිදු වෙන කාම මිත්‍යාචාරය නොකිරීම සිදු වෙන. බොරු කීම, කේලා කීම, හිස් වචන, පරස වචන කීම මේ සිදු වෙන්නේ නැහැ. මොකද අඩු ගානේ කට වහගෙන ඉඳගෙන ඉන්නවා. නැගිට්ටොත් මොකද වෙන්නේ? නැගිට්ටොත් ওই ටිකවත් නැහැ. ඒ නිසා කල්පනා කරන්න ඕනේ මෙතෙන් ගියාට පස්සේ ඒ ගත්ත ගැම්ම දිගට පවත්වාගෙන ගියොත් අඩු ගන්නට ඇති කරගත්ත පදනමක් කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් අපි දවසකට අපි හිතමු පැය 7ක් 8ක් පරියන්ක කරනවා. නැත්නම් 5ක් 6ක් 7ක් සක්මන් කරනවා නම් ওই කාලේ පුරාම වෙන සමාධි ශික්ෂාව නැතුණා සීල ශික්ෂාවේ ලොකු පිරිචි ගතියක් එනවා. ඒත් ලොකු දෙයක්. නමුත් ඒක නෙවෙයි අර කලින් කියපු විදිහට සීල පරිභාවිතෝ සමාධි මහප්පලාව නිබාහනි සංසා සීලේ සම්පූර්ණං අනිවාර්යයෙන් මේ අවස්ථාව අරගෙන අපි සමාධියට යන්න ඒ සමාධියට යනකොට තමයි ඔය කියන විදිහේ ඒ තුල නීරසකම පහළ වීම ඇති වෙන්නේ. විශේෂයෙන්ම විපස්සනා භාවනාවේ. නීරස භාවයට හේතුව බලාගෙන හිටපු අරමුණ එnde end end end තුනි වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් දැන් මේ දවස්වල උදේ පාන්දරට හඳ පේනවා. දැන් තව තියෙන්නේ අහිට විතර වෙනකොට හඳ නොපෙනීම යනවනේ නොපෙනෙන හඳ තියෙනවා. දැන් ඊයේ පෙරේදා වගේ දවස්වල හැන්දාවට යනකොට සක්මන් කරනකොට හඳ තියෙනවා. ඊට පායනකම් හඳ තියා බලන්න හිටියොත් මොකද වෙන්නේ හඳට? දවල්ටත් හඳ තියෙනවා පේන්නේ නැතු වෙනවා. අප්‍රකාශිත තත්වයටපත් වෙනවා. හැබැයි රෑ දිලිසින් හඳ තියා බලාගෙන මේ එළි වෙනකන් හිටියොත් පේනවා හඳ දවස පුරාම තියෙනවා නමුත් දිලිසෙන්නේ. ඔය නිකන් පොල්ලොන් දෙයක් වාගේ ඔහෙ තියෙනවා. බලාකුලක් වාගේ ඔහෙ තියෙනවා. ඉතින් ඒක දිහා බැලෙන්නෙත් නැහැ. ආන් මේ වගේ තමයි මේ මේ අරමුණ දිහා බලාගෙනකොට ඒක නිලීන වෙන ගතියක්, ඒකේ තියෙන ප්‍රකට භාවය ප්‍රකට වෙන ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි ඔය දෙවෙනි පට්ට මේ වීඩියෝ කියලා කියන්නේ මේ නික්කම ධාතු කියලා කියන්නේ. ඒ තියෙද්දි ඒක පිළිබඳව අනදර කරන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව ඒක දිස්සම බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය නම් ඉතින් කවදාකවත් හිතලා ඉන්නේ නැහැ කියලායි සරුවත් යනන්සේ කියන්නේ. අහලම ධර්ම සාකච්ඡා කරලම කවුරු හරි මේක මෙහෙමයි වෙනවා මේ වෙලාවෙදි මේක දිහා බලහනින්න ඕනේ කියලා ගේ ගුරු උපදේශ දීලා තියෙනවා. මේ ගුරු උපදේශ ගරු කරන්නත් ඕනේ. ගරු කරලා දෙසුන් සැරයක් වරදින්නත් ඕනේ. වැරදිලා Tamandම කල්පනා වෙන්න ඕනේ. හැබැයි නේන දැන් මේ අරමුණ ක්‍රමයෙන් නීරස වේගනේ නේද එන්නේ. ඒ නිසානේ මට මේ වේදනාව බප්පකට වැටෙන්නේ. හද්ද බොහොම කරදර කරන්නේ. ඊචිවිලි බාධා කරන්නේ. ඒ නිසා මම මේ නීරස වුණත් මේ අරමුණට දැඩි ප්‍රේමයෙන් දැඩිව මූණට මූණ දාලා අරමුණ මුදුන්පත් කර ගන්න ඕනේ කියලා ගන්න ගැම්මට කියනවා නික්කම ධාතු කියලා. ඒක ආරම්භ කිරීමේදී ඕනේ උපක්‍රම ටිකක් නෙමෙයි මෙතන තියෙ වෙන ක්‍රම සහ විදි ටිකක් මෙතන තියෙන්නේ. වෙන විදිහට කියනනම් උපේන ලද වස්තුව රැකගැනීමේ ශක්තිය. උත්හාන සම්පදා ආරක්ක සම්පදා කියලා කියනවා. ඒකත් ලේසි නෑ. නමුත් මෙතන නතර වෙන්නේ නෑ. මේ විදිහට අරමුණ පවත්වාගෙන යන කාල වෙනකොට ඒ පුද්ගලයාට අරමුණ හොඳටම තුනී වෙලා ඒ තුනත් බයක් ඇති කරගන්නතෝ සැකයක් ඇති කරගන්නතෝ නීරසකමක් ඇති කරගන්න නැතුව අර වාගම පිපිච්ච මනසකින් දල්වා ගන්නලද වීර්යයකින් මේ නොසැලෙන අරමුණකින් යුක්ත දිගට මෙනෙහි කරන මෙනෙහි කරන ගියොත් ඒ පුද්ගලයා මමෙක් නැති වීර්යයකින් තොරව ඉබේ සිදුවෙන්න වගේ මේ පහසු අවස්ථාවකටපත් වෙනවා ඒ පහසුව කවදාකවත් බුම්බඩේර කම්මැලියට ලබන්න හම්බ වෙන්නේ. ඒ පුද්ගලයා ඊට කලින්ම වීර්ය බහා තබලා නැගිටලා ගිහිල්ලා. හැබැයි සෑහෙන වියදමක් එතකොට කරලා සෑහෙන ආයෝජනය කරන නමුත් තවදාවත් ප්‍රතිඵල ලබන්න තරම් ඉවසීමක් නැහැ. ඒ නිසා පුරුම් භාෂාවෙන් කියනවා නිතරම ඉවසන්නා නිවන් දකි. අර වීර්ය කරලම තමයි මේ ඉවසීම තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. යම් විදියකට අපි හිතුවොත් ඒ වගේ අරමුණ මූණට මූණ දාලා ඉඳද්දි එපා වෙලා ඒකට වීර්ය නොකළොත් අපේ හිත කුසිත තත්ත්වයටපත් වෙනවා. අහග යන කුණු සේරම ඔලුවට ඇවිල්ලිවල නීවරණ වලට නීවරණ ධර්ම වලට යටපත් වෙලා බොහෝ විට නිින්දට වැටෙනවා. සීතල වෙලා නිින්දට වැටෙනවා. ඉතින් නිින්දට වැටෙනකොට පස්සේ අර වටිනා ගයක් හම්බ කරලා ගේ ඇතුලේ බඩු ටික තැම්පත් කරලා ඊගිට ගිය වෙලාවක ඔක්කොම ඇවිල්ලා හොරු බින්දගෙන අරගෙන ගියා වාගේ සම්පූර්ණ හිස් භාවයකටපත් වෙනවා. එහෙම නොවි ඉන්න තමයි අර මුලින් ගත්ත මෙනෙහි කිරීම ඇතුළීම් පිටින් වගේ මෙනෙහි කරන්න බැරි නා වෙනසක් නොවැටහෙනවා නම් දැනෙනවා දැනෙනවා කියලා හෝ ඉන්නවා ඉන්නවා කියලා හෝ මෙනෙහි කරමින් හිත නින්දට වැටෙන්න පවත්වාගෙන යන එකට නික්කම ධාතු කියලායි කියන්නේ. ආරම්භ කරන වෙලාවේදී ඇති සූරකම නෙමෙයි එතන තියෙන දිගට පවත්වන ගතියයි. ආන්නෙම දිගට පවත්වාගෙන යනකොට මේ යෝගාවචරයට ඉස්සරහට යනකොට ওই ධාතු මනසිකාර්ය එහෙම නැත්නම් මේ අරමුණේ ස්වභාවික ලක්ෂණ එන්නේ එන්නේ එන්නේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉස්ලාම ඉතාමත්ම උමරි කරමින් මුකුළු කරමින් යාන්තමන තමයි පේන්නේ. බොහොම ඈත දිලිසෙන තරුවාගේ තමයි පේන්නේ. නමුත් ඒක යෝගාචර වීරියෙන් උච්චන ආසන කළ බැලුවොත් එnde එnde එnde එනේ ධාතු ස්වභාවය ළඟ ළඟ ප්‍රකටව උච්චන්නව දිතුලමින් ඉන්න පටන් ගන්නවා. යොදන යොදන වීර්යයට සාපේක්ෂ ප්‍රමාණයකින් ඉන්න පටන් ගන්නවා. එහෙම එනකොට නම් හැබැයි හුඟාවක් වෙලාට ඒ යෝගාවචරයට අලුතෙන් කවුරුවක්වත් කියලා දෙන්න ඕනේ. ඒක නිකන් විනෝදාංශයක් බවට පත් වෙලා ඒකට ඇදිලා යන ගතියක් එනවා. ඒ තනම මේක අකාලිකයි. ඒකට හිත යොදන්න දාන්න එන්න පටන් අරගන්නවා. ඒ මොකද ඒ වෙනකොට ඒ පුද්ගලයාට ආරම්භ ධාතු තුලින් තමන්ගේ හිත තෙදවත් කරගෙන, නික්කම ධාතුලින් තෙදවත් කරගෙන ඉන්න නිසා ඒ පරක්කම ධාතු කියන්නේ වැඩේ ඉවර කරන වීර්යයට එනකොට හරි ජයග්‍රහී ස්වරූපයක් නැත්නම් තමන්ගේ හිත පන්නර වැටිලා තෙද ගැන්විලා තියෙන ගතියක් තියෙයි. උපමාවකට කියනවා නම් අපි මේ පිට්ටනියක් වටේ රවුම් 15ක් දුවලා රටහරා දිවීමේ තරඟයක් වෙනුවට පිට්ටනිය වටේ රවුම් 15ක් දුවලා දුවන එකන ජය ගන්නවා කියන මේ තරඟ පවත්වන අපි නිවාසාන්තර ක්‍රීඩා සහ ඔය වගේ දේවල් වලදී ඒ වගේ වෙලාවල් වල දක්ෂ ක්‍රීඩකයා ගේ දුර දුවනකොට මුල් වලල්ල එච්චර හයියෙන් ශක්තිය යොදවන්නේ නැහැ. දෙවෙනි වලල්ලෙත් නැහැ තුන්වෙනි වලල්ලෙත් නැහැ මොකද එයා දන්නවා මේක දුර දිවීම ඉතින් අර කලබලකාරයෝ ඉබ්බගේ හා වගේ සටනවා වගේ කලබලකාරයෝ මුල් ලෙව්වයිදී හයියෙන් දුවනවා දුවනකොට හතර පහ යනකොට ඒගොල්ලෝ එම්බත් වෙනවා නමුත් අර තරගේ දන්න කෙනා ශක්තිය සම්පූර්ණ අර පිටිමැස්සෙන් කරගෙන එයා දුවන්න පටන් අරගන්න ඕන රවුම් වල 13 14 විතර යනකොට ඔන්න එයාට ලකුණක් කරනවා දැන් Taman ඉන්නේ අවසාන වලල්ලේ කියලා අන්න ඒ ලකුණ ලකුණ දකිනකොට එයාගේ නැති ශක්තියකුත් එන්න පටන් ගන්නවා. මොකද ජය කණුව පේන පටන් ගන්නවා. එතකොට එන වීරිය තමයි කියන්නේ පරක්කම ධාතුව මාන පරිපූර්ණ වීරිය කියලා කියනවා. ඒක ඇත්තටම අර මෙතෙක් කරගෙන ආපු ජයග්‍රහණී தত্ত্ব දෙක තුනක් පැනගෙන එන ලකුණක්. ඒක යෝගාවචරයට හම්බ වෙන මේ බෝනස් හම්බ වෙනවා කියලා කියන්නේ අවුරුද්ද අන්තිමේ අනිවාර්ය බෝනස් එකක් තමයි. හැබැයි එතෙන්ද අර වීරිය දාඩිය දාන කිහිලි කරෝ කිහිලි වලින් දාඩිය දාන දිවට දිව තද කර දත් කාගෙන කරන වීරියක් නෙවෙයි ඕන කරන්නේ ඥාන සම්ප්‍රයුක්ත වෙනවා දැන් මං ඉන්නේ මෙන්න මෙතනයි මේ වෙලාවේදී මේ බාධා කරගන්න නැතුව මේ එන ධාතු මනසිකාරයට බාධා නොකර ඒකට නිසිනින්ද වෙන්න වෙන්න වෙන්න දෙන්න ඕනේ කියලා පවත්වන ගතිය තියෙනවා ආනෙම පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයට නිකම්ම නිකන් සමලයට අතුනමන වගේ ඇදීගෙන යන ගතියක් එන්න පටන් ගන්නවා ඒ චේදිත් බාධක නැතුව නෙවෙයි මේ බය පහළ වෙනවා. ඒ වගේම මේ දකින දකින දේ අත තියෙන තියෙන දේ ලේස බීම් එකට අහුනා වගේ කුඩු පට්ටම් වෙන්න පටන් ගන්නවා. සැක පහළ වෙනවා. මම මේ යන්නේ හරි පාරද නැරදි පාරද? ඒක නිකන් මේ අතුරු දහන් වෙච්ච දෙයක් වාගේ කාන්තාරක තනි වුණා වාගේ මහමූද මැද තනි වුණා වාගේ කැලේ කතරමං වුණා වාගේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වරින් වර වරින් වර අරමුණක් කැළම මොනක්වත් පේන්නේ නිකං ඔය පාවියගෙන යන ආයෙසරක් ගිලෝන්න හැප්පෙන අරමුණක ඒක බලනිනකොට ඒකත් ඔන්න සුණු විසුණුලා යනවා ආයෙ පාළු තැනකට යනවා අන්න එහෙම දිගින් දිගට දිගින් දිගට යනකොට අර ගෙන ආපු ගැම්මම දිගට පැවැත්වීමේ ඒ පරිපූර්ණ වීර්ය කියන එක මහා ආශ්චර්යමත් සිද්ධියක් ඒ සිද්ධිය අත්දකින්නේ යෝගාවචරයන්ගෙන් ඉතාම සුළු ප්‍රතිශතයයි මොකද හුඟ දෙනෙක් <clears throat> අර මූලික අවස්ථාවලම හැලෙනවා අන්නේම නොසැලී ඉදිරියට යන්න නම් නැත්තම් මේ ජී මේ භා මේ ශාසනයේ තියෙන මිහිරි ඵල රස විඳින්න නම් මුල් මුල් දේවල්දී ඉවසීමේ ශක්තිය තියෙන්න ඕන. එහෙම නැති කෙනාට මේ පරක්කම ධාතු නම් වූ අවසාන කොටසට ය아가න්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ජීවිතයේ ඕනෑම ශිල්පයක් හදානකොට දක්ෂකමක් ඇති කරනකොට තියෙන මේ தത്വෙම තමයි භාවනාදී තියෙන්නේ. ඒකදී බොහෝමත්ම ගැඹිරකමයි මෙතෙන්ද පෙන්වන්නේ. ඒ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ උපහරණයක් මේ මෑත කාලේ තියෙන නවීන මේ තාක්ෂණයට සම්බන්ධ උදාහරණයක් විදිහට මේ හන්දට යන රොකට් එකක් පත්තු කරන වෙලාවේදී මේ දවස්වල නම් ඉතින් රොකට් යනකොට අපි රේඩියෝ එක ළඟ ඉඳගෙන අහගෙන ඉන්නවනේ. ඒ දවස්වල ඒවා මැජික් තමයි. දැන් නම් රොකට් යනවා දන්නේ නැහැ. කොහොම නමුත් මේ යන කාලේ පේන්න තියෙනවා ඒ රොකට් එක ඒ දවස්වල ටෙලිවිෂන් තිබුණේ පත්තරේ මේ පත්තරේ රේඩියෝ එකයි අහගෙන ඉන්නේ. ඒකේ පේන තියෙනවා ඒ රොකට් එක කෙලින් කරලා ගත්තාම අඩි 100 ගාණක් උසයි. සම්පූර්ණ රොකට්. ඒක මුද්දුනේම තමයි ඔය හඳට බස්සන පුංචි කැලක් තියෙන්නේ. හොඬ ගම් ගෙඩියක් විතර වගේ පුංචි එකක් තියෙනවා. ඒක යට හරිය තියෙන තන්නේ ක්‍රම ඉන්ධන කබඩාව. ඉන්ධන කබඩාවේ අටන්නේ අටවලා ඉතින් ඔක්කොම ලැහැත්ති කරගෙන ඉතින් කැමරාකාරයෝ වට කරගෙන ඉතින් අවර ඕන ගණන් කරනවා 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි බිඳුවයි කියනකොට ඕන පිපිරිල්ලක් එනවා. ඒක තමයි බලවත්ම පිපිරිල්ල. ඒ පිපිරිල්ල එනකොට ඒ දවස්වල කියපු තොරතුරු හරිද මන් දැන මට අහය තිබුණේ සාමාන්‍ය මීටර් 300ක් විතර ඈතට යනකම් ගිනිදළු විහිදෙනවා. මහ පොළොව දෙදරනවා. දෙදරගෙන සම්පූර්ණ පිපිරීමකට පස්සේ අර උඩ තියෙන විශාල යන්ත්‍රේ අටලෙන් ගැලවිලා ඉතින් හිමීට උඩට ඉස්සෙන්න පටන් ගන්නවා. තාමත් මඩු වේගයකින් පටන් අරගෙන මේ කියන සම්පූර්ණ බල පොළොවට ත්‍රස්ට් එක දීලා නගිටවන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉඳන පිච්චි පිච්චි මේක සහැල්ලු වෙන්න වෙන්න වෙන්න වෙන්න ඉහළට ඉහළට ඉහළට ඇදීගෙන යනකොට හැතැම්ම පහක් හයක් විතර යනකම් කැමරාවකට අහු වෙනවා. ඊට පස්සේ ඒ රොකට් එක හරහා ගමනක් ඇති වෙන ඉස්ලාම යන්නේ සම්පූර්ණ පොළොවට මේ ලම්බකව ඉදිරියට ගිහිලා හරහා වැටිලා ඊට පස්සේ පොළොව වටේ හැතැම් හයක් විතර ඇදී ඒ කරකැවි කරකැවි කක්ෂගත වීමක් සිදු වෙනවා. මේ කක්ෂගත වෙලා පොළොවත් එක්ක සම්බන්ධීකරණය ඇති කරගන්නවා ඒ ග්‍රහලෝක පාලන මධ්‍යස්ථාන වලින් ඊට පස්සේ හරියට ඒ කක්ෂයේ ඉඳලා හඳට යනවනම් හඳ පේන හොඳම මේ අවස්ථාවක් බලලා තවත් රොකට් එකක් පත්තු කරනවා ඊට පස්සේ ඒක ඒ හඳ තියෙන දිහාවට යන්න පටන් ගන්නවා. එතකොට රොකට් තුනක් අවශ්‍ය කරනවා. ඒ මුලින්ම පුපුරවන රොකට් එකට කියන්නේ ලොන්චින් රොකට් කියලා. ඒකෙන් තමයි මේක ගුරුත්වාකර්ෂණයෙන් කඩලා උස්සලා දෙන්නේ. ඒක උස්සලා දෙන්නේ 66ක් විතර උඩ ප්‍රමාණයකට පමණයි. මෙන්න මේකට මුල් ඉන්ධන ප්‍රමාණය 185කට වැඩි ප්‍රමාණයක්පත් වෙනවා. ඒක තමයි ආරම්භ ධාතුව කියලා කියන්නේ. ඒක පොඩි නෑ. සම්පූර්ණ මේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව සම්පූර්ණ බර ඔසවාගෙන 76 උස්සන එක තමයි ලොකුම ලොකු ආශ්චර්යමය රොකට් යවිල්ල. ඊට පස්සේ ඒක කක්ෂගත වුණාට පස්සේ කක්ෂයේ දිගේ ඇවිද්දවන්ට එච්චර ඉන්ධන අවශ්‍ය කරන්නේ. ඒකට අවශ්‍ය කරන්නේ වේගයක් පමණයි. පැයකට විනාඩියකට 76ක වේගයක් ගත්තාම පැයකට 76 2500කට කොහොමද වේගයක් ගත්තාට පස්සේ ඒකට කක්ෂේ රඳාපවතින්න පුළුවන් ගතියක් නේ. ඒක නඩත්තු කරන්න එච්චර තෙල් යන්නේ ඊට පස්සේ එතන ඉඳලා හඳට යවන්න ඉතාම පුංචි රොකට් එකක් ඕන කරන්නේ. නමුත් මේ ධර්මයේ ගැඹුර බලනකොට හුඟ දෙනෙක් හිතන්නේ ගැඹුරු හරිය තියෙන්නේ පස්සේ කියලා. ඇත්ත තමයි. ධර්මයේ වශයෙන් බලනකොට විස්තර වශයෙන්ම ඉතාම ගැඹුරු කොටස තියෙන අවසාන හරියට තමයි මේ පටිච්චසමුප්පාදයයි ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය ඔක්කොම නමුත් ඒ තේරම පටන් ගන්න එකයි අමාරු. ආරම්භ ධාතුවට තමයි ගොඩක් වැය වෙන සිද්ධ වෙන්නේ ගොඩක් හැපෙමින් සිද්ධ වෙන්නේ නමුත් සන්තෝසයි. මෙතන ඉන්න සේර මේක කරගෙනයි දැන් තියෙන්නේ. ඒක කියනකොට සතුටක් ඇති වෙනවා අපි මේ තනි තනිවනේ මේ මේ භාවනා කරන්න ඕනයි කියලා හිතුවේ සිල් ලකින්න ඕනයි කියලා හිතුවේ සමාධිගත වෙන්න ඕන කියලා හිතුවේ අපේ අම්මලා තාත්තලා නම් කවදාකවත් කියන එක්කුත් නැහැ එහෙම කරපළයි කියලා. ඒ තරම් බෞද්ධයි ඇත්තෝ. චක්‍රසිරින් පිරි ශ්‍රී ලංකාවේ බුද්ධ ආගම උන්න ඕකයි. ඉතින් අපි ඒක කරගත්තට පස්සේ එච්චර වටින වීර චරිතයක් වෙන අපි මේ මధుරුවෙක් කනකොට දොරේ ඇඬේට බඩරාලියන දහන සද්දයට කෙටිදි ගන්නවා නම් මොන විලි ලැජ්ජාවක්. ඒක තීරුම් අරගන්න ඕනේ මෙච්චර මේ ආරම්භ ධාතු අපි තනියම අපේ තනි මතයට කරගෙන ආපු අපි ඊට පස්සේ හම්බ වෙන මේ සමාධිය නෑයි කියලා අඬ තමයි කිව්වා ප්‍රඥාව ආවේ නෑයි කියලා අඬ තමයි කිව්වම අපේම අතීතයට අපි නිග්‍රහ කරනවා ඒකයි මේ වීර්යයේ තියෙන ලස්සන වැඩේ පස්සේදී තමයි ඇත්තටම පින්වත් මේ ධර්මයේ තියෙන ගැඹුරු කොටස් තේරෙන්නේ. නමුත් ඒක බෝනස් එකට හම්බ වෙන්නේ. අත්‍යවශ්‍ය දේ තමයි අපි දැන් කරගෙන තියෙන්නේ. අපි නිතරම ප්‍රශ්නයක් එනකොට නිතරම බාධාවක් එනකොට කල්පනා කරන්න ඕනේ මම මෙතෙක් කල් ආපු ගමනට කැප කරපු ප්‍රදේශයේ බොහෝමයි මම මේක පාවා දෙනවද මේ පුංචි කැස්සකට මේ පුංචි දොරේ යන්නේකට මම පාවා දෙනවද කියලා බලනකොට ලැජ්ජාවක් ඇති වෙනවා ආ විදිහට නිග්‍රහ කරගන්න ඕනේ නිග්‍රහිතබ්බේ නිග්‍රහිතබ්බම් පග්ගහිතබ්බේ පග්ගහිතබ්බම් කියලා නිග්‍රහ කළ යුත්තන් වල නිග්‍රහ කරන්න ඕනේ ප්‍රග්‍රහ කළ යුත්තන් වල ප්‍රග්‍රහ කරන්න ඒකට බුදුහාමුදුරුවෝ <clears throat> පිටිපස්සෙන් ඇවිල්ලා අපිට කෙවිතකින් ගහලා පලයන් පලයන් කියන්නේ නැහැ. ගුරුහාමුදුරුවෝ එන්නේත් නැහැ. Taman අන්නේ වීර්ය කරන්න දන්නවනම් දවසින් දවස දවසින් දවස Taman මේ ගෙන යන බෝධිසත්ව ජීවිතේ නැත්තම් මේ යෝගාවච ජීවිතේ වටිනාකම Taman විසින්ම පන්නරේ තබා ගැනීමක් වෙනවා. කවුරුවත් ගාඩ කියලා හඳන්න එපා. බිලි ලැජ්ජයි. කාටවත් චරිචුරු ගන්න යන්නත් එපා. නෑ කියන්නත් එපා, බෑ කියන්නත් එපා. විපස්සනා යෝගාවචරයාගේ ශබ්දකෝෂේ මේ වචන දෙකම අයින් කරන්න ඕන. යෝගාචර කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනේ දැකපු දේ ප්‍රකට දේ. මට අරක නැතුණා මේක නැතුණයි කියනවා නම් ඒ කියන්නේ මොකද්ද චිත්‍ර රූපයක් පවාගෙන මායාවක් කියන්නේ. ඉදිරිපත් වෙච්ච දේ කියන එක විතරයි ඉල්ලන්නේ. ඒකට තියෙන්නේ මෙහෙම වුණා මෙහෙම කරා ඉච්චරයි. මං අරක හිතුවා ඒක ලැබුණේ මේක බලාපොරොත්තු වුණා මේක ලැබුණේ කියනවනම් ඔය කොහොද යන තණ්හාවකටයි බැඳිලා කටයුතු කරන්නේ. එනිසා මේ විපස්සනා වෙදී තියෙන මෙන්න මේ සූත්‍රය මේ කියන මේ යතුරු මේ කියන රහස දන්නවනම් අම්මපා මාරයට බය වෙලා දෙයක් නැහැ. උන්දේ ආවත් උන්දගෙන් වැඩ කරගන්න එකයි තියෙන්නේ. කරද ඇයි වැඩ කරද ඇයි මොකද හරි බලවත් මිනිස්සයා. ඉතින් ඒ නිසා මේ ළඟදී මම පත්‍රයක තිබුණා. ඒ පත්‍රේ මගේ නමක් දාලා තුන වැරදිලා. ඒ මහත්තයා කියලා තියෙනවා මේ බලංගොඩ ආනන්ද මච්ච හැමතු හම්බෙච්චාම කතා කරලා ඉවරලා ඒ මහත්තයා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මහත්තයා චිතර භාවනාකාරී නෙවෙයි. ස්වාමීන් වහන්සේ මේ සීල් ලකින්න කියම සමාධි භාවනා කරන්න කියම හරියට මාර බලවේග කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියසන අනේ කටේ අත දාන්න වටිනවා කියපු කතාවට සීලෙට සමාධියට නම් තියෙනවා නමුත් විපස්සනාට කවදාකවත් මාර බලවේග නැහැ කියලා කියනවා. මට පුදුම සතුටක් ඇති වුණා මේ ස්වාමීන් වහන්සේ මේ කියාපු දේ මොකද මාරයත් වැඩට ගන්න එකයි අපි කරන්නේ. පුළුවන් තරකට එන තාලේ හරවලා වැඩට ගන්න එකයි කරන්නේ. ඒක කරන්න බෑ අර සීලයේදී සහ සමාධියේදී තියෙන දක්ෂතා ඒ කියන්නේ මාර බලවේග එනකොට ඒවත් එක මූණ දීලා ගන්න අර ගැම්ම තුලින් තමයි අපි විපස්සනාවට යනකොට ඕනේ දෙයක් හරවලා පාවිච්චි කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා සමහර විටක මේ විපස්සනාවට හිත නැමුණාට පස්සේ විපස්සනාවට හිත එල්ල වුණාට පස්සේ විපස්සනාවට හිත සූර වුණාට පස්සේ ඒ මිනිස්සේ අර නිවනේ රසය తాවකාලික බුද්ධ විඳින්න පටන් ගන්නවා. අර තේරෙන්න පටන් ගන්නවා මේ ගැලවුණාට පස්සේ මෙන්න මෙහෙම වෙන්න ඇති මේක මෙහෙම වෙන්නේ. මේක අල්ලන තැටමොත් ඇඬුවොත් අඬ අඬ ඉන්න පුළුවන්. කොච්චර හරි අඬ අඬ ඉන්න පුළුවන් කවුරක්වත් නැහැ. නමුත් මේක ගලවන්න ඕනේ මම ගලවනවා මෙන්න මෙහෙමයි මේක ගලවන්නේ කියලා කරන්න පටන් අරගත්තොත් ඉබේම වීරත්වයකටපත් වෙනවා. ඒකට මම නිතරම මතක් කරනවා අපේ ජාතික වීරයන් වශයෙන් අපි සඳහන් කරන ඔය මැද්දු බණ්ඩයි ලොකු බණ්ඩයි දෙන්නගේ වැඩි. අප්පා කරපු වැරද්දට මේ දෙන්නා කපණ්ඩයි මරණ්ඩයි ඒ රාජනියෝගී ආවේ. ඉතින් ඒ නිසා ගියාට පස්සේ ගහලා යා ගිහිල්ලා ලොකු පණ්ඩයාටින් අල්ලගෙන ගණ්ඩ හදනකොට අනේ හැංගිලා ගිහිල්ලා ඒ මැනිකගේ තාරි පොතේ එල්ලිලා අනේ අම්මේ මාව බේරගනින් කිව්වම ඉතින් හිතා ගන්නකො අම්මට මොනවා හිතෙන්දක්ද කියලා. එතන මැද්දුම් බණ්ඩා ඒ කිව්වලු ඉඳගෙන. අයියා මේ ඔය වගේ අඬන પરම්පරාවක නෙවෙයි ඇහැලේ පොළ પરම්පරාව. මං හිටපන් ඔබට මම හැටි පෙන්නන්න. ඊට පස්සේ ගිහිල්ලා ගහලට කතා කරලා කිව්වලු මම පන්සිල් පද පහ කිව්වන් පස්සේ ඔබ එක සැරෙන් ගහපන් කියලා ගිහිල්ලා දංගෙඩිය බෙල්ල තිබ්බා. ඒ වගේම හරියට කිලි වෙනකොට කැපුවට පස්සේ ඉච්ඡාතික වීරෙක් වඩපත් වෙලා තිබුණා. පත් උනා නැතුම් බණ්ඩ. ඒ තිගා මොහොතකින් ලොක බණ්ඩත් කැපුණා. නමුත් ජාතික වීරෙක් නෙමෙයි. අපිත් යෝගාවචරේ හුඟ දෙනෙක් ලොකු බණ්ඩා වෙනවද මැදුම් බණ්ඩා වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් බින මොරපු වෙලාවේ වීරිය ආපු වෙලාවේදී අපි ඔක්කොම මැදුම් බණ්ඩා වෙනවා. එතකන් තටමනවා. එතකන් අම්මගේ සාරිය එල්ලෙනවා, චරිචුරු ගන්නවා, අරක නෑ, මේක නෑ, උණුසුම වැඩි, සීතල වැඩි, මధుරෝ. මේ පුංචි දේවල් වලට කියන කතා දිහා බලනකොට එක්ෙක් ඉදිරිපත් වෙන්න උන මැද්දුබ්බණ්ඩ වගේ අයියා අපි ඇවිල්ලි වල්ලා මේ ඇහැලේ පොළ પરම්පරාව. පොඩ්ඩක් හිටපම් මම මැරෙන හැටි පෙන්වන්නම් කියලා උන් සරුවච්චන් ආංශේ අන්න එහෙම පුත්තුන්න තමයි කියන්නේ ශාක්‍ය සිංහ කියලා. නැත්තම් බලු සිංහෝ වගේ. මේ තියෙන සටන් වලින් පෙරදිලා තමයි අපි ඉන්නේ. නමුත් මේ විපස්සනාට ගියාට පස්සේ සටනට එළඹීමම ජයග්‍රහණය. අපිට යන්න ලැබුණා ඇති. මේ යන්න පුළුවන් වුණා ඇති කියලා අන්නේ ශාක්‍ය දිහිතා, ශාක්‍ය පුත්ත, ශාක්‍ය සිංහ කියන නම සරුවචනංශේ දීලා තිනවා ලේසියට. නමුත් ගන්න කැමති නෑ උඟ දෙන්නේ. මොකද ගත්තොත් ඇඟට අමාරුයි. මොකද මේ උත්සාහ කරන්න ඕනේ නිකම්වත් කන්න බෑ. මේක නිකම් කන්න බෑ. අනිවාර්යයෙන්ම සීලක පිළිටන්න ඕන. අනිවාර්යයෙන්ම සමාධියක් ඇති කරනවා. අනිවාර්යයෙන්ම විපස්සනාට ඔළුව දාගෙන ඉන්නවනම් සර්වඥයන් සඳහන් කරනවා මගේ දරුවෝ වාගේ මේ ලැබෙන සිව්පසයට උඹලට උඹල ණය නැහැ. ඒ වෙනතු මේ සර්වඥාන්සේගේ අදිස්ථාන යුක්ත සලසන මේ සිව්පසේ කාලා. නැත්තම් කියන්නේ සිව්පසේ වළඳලයි කිය. වළඳුවාට පස්සේ සීල් රකින්න නැත්තම් සමාධියක් වඩන්න නැත්තම් ප්‍රඥාවක් වඩන්න නැත්තම් ඒක ණයට කෑමක් හොරකට කෑමක් වෙනවා. තෙය පරිභෝගයට නැත්නම් ඉන පරිභෝගයට වැටෙනවා. ලේසි නෑ බත් කනවයි කියන එක දාසනේ. නමුත් අපි සරුවචාන්සේ සඳහන් කරන එක අසුරුසනක් ගහන ප්‍රදේශයක් උඹ දවසකට අරමුණක් මෙනෙහි කරනවා නම් මෛත්‍රී භාවනා හෝ ආනාපානේදී පිම්බීම පිම්බීමේ උදර භාවනාදී පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් ආස්වාසේ ආස්වාසයෙන් ප්‍රස්වාසේ ප්‍රස්වාසේ එක සැරයක් මෙනෙහි කරනවා උඹ නයි නයි අසුරු තනක් ගන්න ප්‍රදේශෙම මෛත්‍රී කරනවා නම් ආනාපාන මෙනෙහි කරනවා නම් පිම්බි බහැකලෙ මෙනෙහි කරනවා ඔබ මගේ දායදයට ණය නැහැ කියලා. මම දවසක් ඒ මිටිකල්ට ආපු යම්මලා වගේ එකට ඔය බණ කිව්වා යම්මලා එක්කෙනෙක්ව භාවනා කරලා තිබුණේ. එකම විතර කෙනෙක් විතරක් ඒ සිල් ගන්න කිය වෙලාවක පොඩ්ඩක් භාවනා කරලා තිබුණා. මම කිව්වා එහෙම නොවුණා නම් ඔය තු කට්ටියටම ගහලා එලවන්න වටින්නේ කියලා. මුත්‍ය යම්මට පස්සේ මම කිව්වා අම්මේ මැරෙනකොටවත් සිහිපත් වෙන්න එක ටිකක්වත් භාවනා කරලා මෙනෙහි කරන එක පුරුදු වෙලා තිබියන් කියලා. එතකොට යම්මා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අවසරයි. මට අපේ හාමුදුර කෙනෙක් කියලා දුන්නලු මේ මලක් කිමින තරම් ප්‍රදේශයක්වත් ආනාපාන සීපත් කරලා තිබුණොත් මැරෙන්න ඉතලා ඒ ඇති කියලා. ඇත්තටම වටිනවා ඒ වචනේ. මලක් කිඹින තරම් ප්‍රදේශයක් හෝ මේ ආස්වාසයක් කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් එකයි එකයි ඒත් ණය නෑ. අන්නේ තරම් වටින දෙයක ආරම්භයක්වත් තාම ලබා ගන්න නැත්නම් නැත්නම් ලබලා මගදී වැටිලා ඉන්නවනම් ඒකට කනගාටු වෙනවනම් අපි විසින් මේ දඹරතරන් විතර වටින මේ අපේ චිත්ත හිත මේ ආගන්තුක උපක්ලේශ වලට පාවා දීලා මේක තඹක්කේ කියලා හිතාන මේක පිත්තලේ හිතා හිතාන ලාභයට විකුණන්නයි හදාන්නේ. එතකොට අපිට මතක නැති වෙනවා අපි මේ ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක කියලා. අපිට මතක නැති වෙනවා මේ අපි ඉන්නේ මනුස්සාත්ම භාවයක් ලැබලා. එතකොට අපිට මතක නැති වෙනවා මේ අපි ලැබපු මනුස්සාත්ම භාවයේ ඇහැකන දිවනාසය වතින් අංග සම්පූර්ණ එකක් කියලා. අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට බණය ඇහෙන්නේ මේව මොනවත් මතක නැතන පුංචි මధుරයකට පුංචි කැස්සකට ආපු වෙලාවේ ඔක්කොම යට. ඒ වෙලාවේ අපිට කල්පනා කරන්න පුළුවන් නම් මේ ඔක්කොම අපි කියනවා වෙන විදිහ මාරාන්තික කරදර තියේදී එක හුස්ම රැල්ලක් බලන්න හම්බුනොත් මම මතකයි කටුකුරුනේ ඥානන්ත සාංශය මතක් කරනවා අපිට සමාහලාට මේ ලුණු දෙහි දැම්මා වගේ ඇඟ උඩට දිමිගෝට්ටක් දැම්ම වගේ ඉන්න බැරි තත්යකටපත් වෙනවනේ භාවනාදී පුදුමාකාර විදිහේ වෙහෙසක් දුකක් මහ තමන් පිළිබඳව තමන් මේ නිিন্দা කරගන්න තත්යකටපත් වෙන. ඉතින් ලුණු දෙයි දැම්මා වගේ ඇඟ මඩපුවක් ගෙඩියක් වගේ. අමාරුයි. ඒ වෙලාවට කල්පනා කරන්න කියනවා මේ මට යන්නේ අන්තිම හුස්ම රැල්ල නම් මං කොහොම මේකේ උනන්දුවෙන් බලයි. අනේ එතකොට ඔන්න මරණය මතක් වෙනකොට නම් පුළුවන් වෙනවා අපෝ එහෙමනම් තව ඕස්ම දෙක තුනක් හම්බුණා කපන්නේ කියලා. ආහනේ වගේ උපක්‍රම හොයාගන්නේ මේ වීරියවන්තව වැඩ කරනකොට තමයි. ඉතින් ඒකට තමයි වීරියවන්තව වැඩ කරන්න නැත්නම් අනිකත්වත් ආශ්‍රය කරමින් පුළුවන් තරම් ඒ ධෛර්යය ගැම්ම ලබා දීමෙන් තමයි මේ අවුරුදු 2500 ගාණක් මේ પરම්පරාව අප දක්වා පැමිණලා තියෙන්නේ. ඉතින් අපි මේක මෙතනින් හමාරකොල්ල මැරෙන්න බලාපොරොත්තු වෙනවද? නැත්නම් මිනිමරම්පරාවක් පාඩපත් කළ මැරෙන්න බලාපොරොත්තු වෙනවද? නැත්නම් එහෙමත් මැරිලා එහෙමත් නැහිලා අපිත් කොහොම හරි තව එක්කෙනෙකුට දෙන්නෙකුට මේක ආදර්ශයක් කියලා මැරෙන්න උත්සාහ කරනවාද කියන එක තමයි අපිට තියෙන අභියෝගය යුග මෙහෙවර. ඒකට නෑ පින්වත්නි ස්ත්‍රී පුරුෂ භාව. ඒකට කිසිසේත්ම නෑ පැවිදි පැවිදි භාව. ඒකට කිසිසේත්ම නෑ බෞද්ධ බෞද්ධ භාව. මනුස්ස භාවය පමණයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුර්ලභෝ manussත්ත පරිලාභෝ. මෙතෙන් දුර්ලභ manussත්ව භාවය ලැබුණා පස්සේ තව දුරටත් අපේ වචනවල මේ නෑ බෑ දෙක නොතිබේවා. ආවොත් ඒක නින්දාවක් වඩපත් වේවා ළඟ ඉන්න සම්ප්‍රක්‍මචාරින් වහන්සේ නමක් අපිට පෙන්වා දෙත්තා. උන් ඔබට බැරි වෙලා උන් ඔබට නැති වෙලා උන් ඔක ඉල්ලලාස් කරගනින් කියලා අපිට මතක් කරලා දෙනවනම් ඒක තමයි බලාපොරොත්තු වෙ යුතු සම්ප්‍රක්‍ම මේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙ යුතු ලාභය නිසා අපි එක එක කෙනෙක් එක එක කෙනෙකුට කණ්ණාඩියක් වෙන්න ඕනේ. කවුරු හරි වැටෙන්න හදනවනම් උත්සාහන ලක්ෂණේ දෙන්න ඕනේ. නැගිටවල තියන්න ඕනේ. නැගිටවල තියලා ඉදිරියට යනවනම් මේ අසංසීදන භාවය ආපසු පසනොබන භාවක ආවොත් අපේ ජීවිතයේ මේ නිවනේ මෙපිට තියෙන සෑම සාර්ථකත්වයක්ම සෑම ජයග්‍රහණයක්ම බොහොම ලේසියෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ ඔක්කොම පුංචි දේවල් බව තේරෙනවා. කල යුතු දේ මේකයි කියලා තේරෙනවා. ඒ නිසා සරුවචනාංශේ එකතන ඔය මේ සරුවචනාංශගේ දේශනාවල් කිට්ටු කරගෙන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා මෙහි වූ නැත්නම් මේ ආකාර වූ වීර්යයක් දිනු කරන්න නම් ආසන්න කාරණා වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ සංවේග පදට්ටාන. සංසාරය පිළිබඳ සංවේග ඥාන පහළ වෙන්න ඕන. සංවේගය නැත්නම් අපි පෙන් කියලා කියලා ඉන්නවා. අර දෙපදිය මොරවන්තෙක් දිය සැලියේ කකුලුව පෙම් කෙලියේ වගේ. එතකන් අපි නිදහසට කරුණු කිය කිය අතු ටික රත් වෙච්ච දවසේ උඩුපැත්ත හැරලා බඩ එළියට එනකන් ඉච්චීම් පෙන් කෙලියේ. සංවේගය ඇති වෙන්න නම් ඥාති ව්‍යසන සිද්ධ වෙන්න ඕනේ. වස්තු ව්‍යසන සිද්ධ වෙනවා. අන්න එදාට තමයි සීපත් වෙන්නේ. ඒකයි මේ පටාචාරාවට වැඩි ලේසි උනේ. ඒකයි අඟුලිමාලට වැඩි ලේසි උනේ. හොඳටම සංවේග ඥාන පහළ වුණා. නමුත් අපි ඒක ඥානය පහළ කරගෙන ලේසියට පහසුවට පුංචි වැඩ හොයන්නේ නැතුව මේ මැත්තේ කටයුතු කරනවා නම් අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව මම හිතන්නේ සංසාරේ ඊට පස්සේ මැරිලා ආය අවස්ථාවක මෙච්චර හොඳට හම්බෙයි කියලා. මේ ශාප කරනවත් නොවේවයි කියලා හිතනවත් නෙමෙයි අපි හිතන්න ඕනේ එහෙමයි. එහෙම හිතාගෙන මේ වීර්ය මතු කරගත්තොත් කවදාකවත් අහක යන්නේ කෙසේ නමුත් අපි දැනට පැයක පමණ කාලයක් මේක සාකච්ඡා කරලා තිනවා. මම හිතනවා තව දවසක් අපිට මේක ගන්න වෙයි. මේක පිළිබඳව තව විස්තර ටිකක් අහන්න. ඉතින් ඒක නිසා අදට ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. තව දුරටත් අර එකම සංවේගීය පදට්ටාන කියපු කාරණාවට උදව් උපකාර කරගත හැකි අනෙකුත් කරුණු කාරණා ටික විස්තර කිරීම සඳහා දවසකුත් අරගත්තට පස්සේ අපි මම හිතනවා අපිට මේ බොජ්ජංග විද්‍ය සම්බොජ්ජංග පිළිබඳ මීට වැඩි වටිනා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ මතක් කිරීමත් එක්කම අදට ධර්ම දේශනාව මෙතනින් නැත කර ගන්නවා සියලු දෙනාම තම තමන් කරගෙන යන වැඩේ පිළිබඳව ආදී වෙච්ච හිතක් ඇති කරගෙන ශාසනික වශයෙන් සම්පත්‍ති කර ජීවිතයක් බව තමන්ට ලැබිච්ච බව තේරුම් අරගෙන තවත් ඉදිරියට පසු නොබා ඉදිරියට යන්න විජය සම්බොජ්ජංගේ තවත් තවත් උපමට්ටම් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කර බලාපොරොත්තු